දෛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවක් ආරම්භ කිරීමේ අදහසින් ශිරූම දෙනා උපෝසත ආජීව අට්ටමක සීලේ පිටවණ්ඩය බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවට ප්‍රථමයෙන් ආජීව අට්ටමක සීලේ සමාදන් වීමට කැමැති ශිරූම දෙනා নমස්කාරය කියනවා දෙකේ නෑ කන්නාඩි දෙකේ තියෙනවා මේචුර ගෙනත් තියයි.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 විජ්ජා උදපාදි අඤ්ඤා උදපාදී ආලෝකෝ උදපාදීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නොසිතූ නොපතන තැනක හම්බ වෙලා ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන අවස්ථාවක් බොහොම වටිනා අවස්ථාවක්. ඉතින් ඒ ධර්ම දේශනාවේ බලාපොරොත්තු වෙන පරාසය බොහෝම වැඩි. හුඟක් සේවකයේදීලා රාජකාරි වශයෙන් අමුදරුවන් රකිමින් ගත කරන මේ වගේ පිරිසකුත් ඒ වගේ මේ රටින් දුර බැහැර ප්‍රතිරූප නොවන කියන දේශයක වාසය කරන පිරිසකුත් වෙලා ඉතින් එවැනි පිරිසකට මේ මාත්‍රකාවට තිබ්බ විදිහට දුක් ආර්ය සත්‍ය වගේ දෙයක් අවබෝධ කරලා දෙන්න හදනවා කියන එක ඒ ලොකු පරාසයක්. ඒ වගේම මේ හරහා එහෙම නැත්නම් මේ ධර්ම දේශනාව හරහා පිරිසට භාවනා පිළිබඳව හඳුන්වා දීමක් කරන්න හදන වෙනකොට තවත් මේකේ බරපතලකම වැඩි වෙනවා. නමුත් ධර්මය කියන්නේ පුදුමාකාර ආශ්චර්යවත් ධර්මයක්. ඒ නිසා අපි දෙපිරිස ධර්ම ගෞරවය පිහිටුවාගෙන කන් යොමාගෙන සිත නමාගෙන මේ ඇහෙන ඇහෙන හැම වචනයක්ම මම අවබෝධ කරගන්න ඕනේ කියලා අන්‍ය විහිිත නොයිච්ච හිතකින් බණ අහනවනම් මෙවැනි රටක මෙවැනි ධර්ම දේශනාවකිනුත් එවැනි ආශ්චර්ය ධර්ම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම මුලින්ම ආරාධනා කරනවා සීලුම දෙනාට මේ ධර්ම දේශනාව සඳහා ඒ ධර්ම ගෞරවය කන් යොමන ගතිය, සිත නමන ගතිය, අන්‍ය විහිිත නොවි අසන ගතිය මුලින්ම අදිෂ්ඨාන කරගන්නයි කියලා. අදිෂ්ඨාන කරගෙන අපිට මේ වගේ තැනක මේ වගේ වෙලාවක මේ වගේ පින්කමකට සම්බන්ධ වෙන්න උනේ සංසාරේ කරගෙන ආපු විශාල පිනක මල්පල ගැනීමක් නිසා අපේ సంతානවල තැම්පත් වෙලා තියෙන මේ ප්‍රභවය භව සම්පත්තියේ එසේ මෙසේ කියලා පුංචි කළා හිතන්න නරකයි අපිට ඒක මතු පිටින් නොපෙනුනාට අපි ඒක අගේ නොකලට අපි ඒකට පිපෙන්න ඉඩ දුන්නොත් විකසිත වෙන්න ඉඩ දුන්නොත් අපි හිතනට වැඩිය ලොකු ධර්ම ශක්තියක් ප්‍රභාවයක් අපි මේ කියන manussකම තුල තියෙනවා. ඒක නිසා බරපතල වගකීමක් නමුත් මම බලාපොරොත්තු වෙන්නේ මේක මේ කරන දේශනා දේශනා වලියක් වශයෙන් ඉදිරිපත් කරමින් නැවත නැවත අසන්න සලස්වීමෙන් ආදුනිකයෙකුට නැත්නම් අබෞද්ධයෙකුට පවා තේරෙන දැනකින් පටන් අරගෙන අපි බලාපොරොත්තු වෙනා වූ ඒ ගැඹුරට යන්න කැමති කෙනාට යන්න මඟ අවුරන්නේ නැතුව මේක විවෘත කරන්න. ඒ අනුව බලන මේ ඒ අනුව කරන මේ දේශනාවට බුදුහාමුදුරන්ගේ වචනෙන් කියනවනම් ආනුපුබ්බී කතා කියලා තමයි කියන්නේ. අනුපූර්ව කතා. අනුපූර්ව කතා කියලා කියන්නේ ඕනම කෙනෙක් Taman දැනට ඉන්න මට්ටම තේරුම් අරගෙන එතෙන් පටන් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියන විදිහට පියවරෙන් පියවර ඉදිරියට තල්ලු වෙන විදිහට අනු උපනායනය කරන විදිහට යෙදෙන යදවුමක් මේ ශාසනිකයේ. ඒ නිසා ਸਰවචන් වහන්සේ සඳහන් කරනවා පිරිසකට ධර්මයක් දේශනා කරනකොට විශේෂම නන්නාඳුන පිරිසකට විවිධ මට්ටම් වල ඉන්න පිරිසකට ධර්ම පහක් හිතේ තියාගෙන දේශකයන් වහන්සේ ධර්ම දේශනා කරන්න ඕනේ කියලා. ඒකේ පළවෙනිම හිතේ තබාගයි යුතු කාරණාව විදිහට සරුවචානන්සේ සඳහන් කරන්නේ ආනුපුබ්බී කතං කතෙස්සාමීති ධම්මං දේශේ තබ්බෝ. තමන් මේ කියන දේ මෙතන ඉන්න ඊටාම කුඩාම දරුවටත් අඩුම ගානේ කතා රසය ඇති කරන්න ඕන. ඊට පස්සේ අබෞද්ධයාටත් මේ අහන දේෙන් පළප්පරෝජනයක් ඇති වෙන්න ඕන. යම් ආකාරයකට මේ වෙනකොටත් දාන සීල භාවනා වැඩපිළිවෙලේදී ඉන්න කෙනෙක් නම් එයාට ඊගාවට කරන්න තියෙන වැඩේ පිළිබඳ යොමුවක් ගොනුවක් උපනායනයක් සිද්ධ වෙනවා. මෙතන අපි හිතමු යම් ආකාරයකට මාර්ගඵලලාභී කෙනෙක් වගේ හොඳටම දිනු කරපු කෙනෙක් හිටියත් එයාට එතනින් එහාට යන්න ඒක තව තවත් දිනු කරන්න මේක කරුණු ඉතුරුවක් වෙනවා. අන්නේ පිළිවෙලට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පිළිවෙල අනුපිළිවෙලට ආනුපොබ්බී කතා කතං කතෙස්සාමිති ධම්මං දේශේ තාපෝ. හැබැයි ඒක ලේසි වැඩක්. විවිධ මට්ටම් වල භින්න රුචිකත්වය ඇත්තා වූ බොහෝ දෙනෙක් ඉන්න තැනක සියල්ලන්ටම දන්න තැනකින් පටන් අරගෙන කෙල පැමිණීම සඳහා සිකප්පත්ත කිරීම සඳහා මුදුන්පත් වීම සඳහා දේශනාවක් කරනකොට බොහෝම හික්මීමකින් කරන්න දේශනාව අහන ඇත්තොත් ලොකු හික්මීමකින් අහන්න ඕන. ඉතින් ඒකට සුදුසු පරිසරය ලැබීම මංගල කාරණාවක් විදිහට සලකන්න. අපිට එවුවා පෙර කල පිනකට ලැබිලා තියෙනවා. ඒක පුංචි දෙයක් නෙවෙයි. ඉතින් මේ ආනුභෝබ්බී කතාව කියලා අපි මේ මුලපුරුපු කතාව බුදු කෙනෙකුට ඇර තව කෙනෙකුට කරන්න බෑ. ඒ නිසා සරුවචන් වහන්සේ අපේ මේ දෙන ධූරය දෙන භාරය භාර දූර කටයුත්ත පොඩි එකක් නෙවෙයි. ඒ ආනුභෝබ්බී කතාවේ සැකිල්ල පදනම සටහන දේශකයන් වහන්සේලාට පහසුව පිණිස සරුවච්චන් වහන්සේ මතක් කරලා දෙනවා දානකතං සීලකතං සග්ගකතං කාමානං ආදීනවා ඕකාර සංකිලේශං සාමුක්ඛංශික දේශනා කියලා අනුකුබ්බි කතා වැඩපිළිවෙලක තිබිය යුතු අනිවාර්ය අංක අනිවාර්ය අංග සරුවච්චන් වහන්සේම දේශනා කරනවා. ඉතින් අපි පටන් ගන්න ඕනේ නිසා ආනුභවී කතාව පටන් ගන්නකොට දාන කතාවේ. ඊට පස්සේ සීල කතාව. ඊට පස්සේ සග්ග කතාව, ස්වර්ග සම්පත්තිය. ඊට පස්සේ කාමානං ආදීනවං ඕකාර සංකිලේශං ඒ දේවල් අපට කරගන්න නොදෙන මේ කාමයේ ආශාවේ තියෙන ආදීනව කියලා හොඳට පිළිත් බණ කියන අයගේ හිත පරීක්ෂා කරලා බලන්න කියන. පරීක්ෂා කරලා බලලා එයත්න්ගේ හිත සිත් සතන් මේ කියන කතාවේ ඇණියට ඇති අනුව හරියට මිහින්තලේ නගින තාත්තා කෙනෙක් පොඩි දරුවෙකුට ඇඟිල්ල දීලා පොඩි දරුවත් ඒ පඩියෙන් පඩිය පඩියෙන් පඩිය තාත්තත් එක්ක යන්නා වගේ මේ කතාවේ අන්තර්ගතයත් එක්ක ඒ කෙනාගේ හිත දාන කතාවෙන් සීල කතාවට නැගලා සීල කතාවෙන් සග්ග කතාවට නැගලා සග්ග කතාවෙන් කාමයාගේ ආධිනව පැත්ත දැකලා හිත කල්ල චිත්තම් මුදු චිත්තම් උදග්ග චිත්තම් පසන්න චිත්තම් කියන විදිහට හිත හොඳට කලල් කරපු මඩක් වගේ මේ ධර්මයට මුරුදු වෙනවනම් මුරුදු ගතිය තියෙනවනම් මුදු චිත්තම් උදග්ග චිත්තම් උද්‍යෝගිමත් වෙන ගතියක් තියෙනවා විනීවරණ චිත්තම් හිතේ තියෙන දුක් කරදර කංකටළු මොකක්වත් නැතුව මේ ධර්ම කතාවම අනුව නීවරණ ධර්මයන්ගෙන් දුර වෙලා සැදී පැහැදුනාට පස්සේ තමයි සරුවචන් වහන්සේ තමන් වහන්සේ වශයෙන් හෝ දේශකයන් වහන්සේලාට මතක් කරන්නේ සාමුක්කංශික දේශනාව කරන්න කියලා. මේ සාමුක්කංශික දේශනාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය කතාව. ඉතින් අපි මුලින් තිබ්බේ දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව සරුවච්චන් වහන්සේ දේශනා කරපු පාලි පාඨේ. නමුත් පටන් ගන්න හදන්නේ අපි කොයි බෞද්ධයත් ඒ තමන්ගේ බෞද්ධකම ක්‍රියාවටපත් කරන දාන කතාවේ. ඉතින් මේ දාන කතාවේ සිට මේ සාමුක්කංශික දේශනාව දක්වා පියවරෙන් පියවර ඇවිදින්න ඉගෙන ගන්න පොඩි දරුවෙකුට පදිනම් වන්නාසේ කරන මේ දේශනාවට කියනවා ආනුපුබ්බී කතාව කියලා. ඉතින් මේක තමයි ලෝකේ එදත් අදත් උගන්වීමේ සාත්තරේ. මේ බණ අහන බණ කියන කවුරුත් ඒකේ පළවෙනි පඩිය දාන කතාව පුංචි කියලා හිතන්න නරකයි. ඒක තමයි padipele සඳකට පාන වගේ. ඒකට ගොඩ වුණාට පස්සේ ඔන්න සීල කතාව පේනවා. ඊට පස්සේ ආයේ සග්ග කතාව පේනවා. ආදි වශයෙන් ටික ටික යනවා. ඉතින් ඒක නිසා පිරිසට දේශනාව රම්භ කිරීම වශයෙන් ස්වල්පයක් වාක්‍ය මන් සඳහන් කරන්න කැමති මේ දාන කතාව. අපි බෞද්ධයන් වශයෙන් ලංකාවේ හිටියත් මෙහි හිටියත් සිංහල බෞද්ධයාගේ තියෙන සුවිශේෂී ගතිය තමයි තැම්බිච්ච බතක් සංඝයාට පූජා කරන්න වෙන ලෝකේ කවුරුවක්වත් නැති විදිහට පෙළඹෙන જાතියක්. මම හුඟක් රට රටවල් වලට යවෙනවා. ගියාම ගොඩක් වෙලාවට අපේ ලංකාවේ පන්සල් වලටත් ගොඩ වෙනවා. අපේ අනිකුත් පන්සල් වලටත් ගොඩ වෙනවා. ඒ හැම තැනකදීම දකින්න දෙයක් තමයි සිංහලයා තැම්බිච්ච බත් ටිකක් සංඝයාගේ පාත්‍රයට බෙදන්නට සැදී පැහැදී සිටින ගතිය. අනික ඇත්තොත් පිංකම් කරනවා. ඒ ඇත්තෝ දානෙට කියලා සල්ලි ටිකක් දීලා යනවා. එහෙම නැත්නම් වෙන මොන හරි කෙනෙකු උදව් කරනවා. මොකද මේ සිංහලයේ තියෙන ගතිය තැම්පිච්ච බත් ටිකක් දෙන එක හරියට තමන්ගේ දරුවට තමන්ගේම තනින් කිරි ටිකක් දෙනවා. වෙන ක්‍රම වලට කිරි දෙනවට වඩා ඒක බොහොම ලිංගතු ගමයක් තියෙනවා. ඉතින් ඒක කොච්චර <clears throat> අපේ ජාතියට ඇබ්බැහි වෙලා තියෙනවද කියනවනම් සිංහල පන්සලට විතරක් නෙමෙයි කොයි පන්සලටත් දම් බෙදන්නේ සිංහලයා. ඒක නිසා ඒ සිංහලයේ තියෙන මේ ආගන්තුක සත්කාරය කියලා මේ ආචාර ධර්මයක් වශයෙන් සමාජ ධර්මයක් වශයෙන් මේ සමාජයේ පුතුල සමාජයේ තියෙන දේ අපිට ආවේ මේ බුදුහාමුදුර අපිට කියලා දෙන දාන කතාවේ. ඒක ඉතින් මේ මිහිඳු මහරහතන් වහන්සේගේ පටන් අද දක්වාම ඒක බුදුම ලෙන්ගතුකමකින් මිනිස්සු රකින්නවා. ඒක නිසා ආගන්තුක සත්කාරයෙන් හොඳ බරට ලංකාවේ ඒ වගේ ලාංකිකව බෞද්ධයන් වශයෙන් පැවිද්දන් වශයෙන් ගත කරන අපි දන්නවා ඒ දන් දෙන අම්මල තාත්තල දුවා දරුවෝ Taman කන මට්ටමට කවදාකවත් සමාන නැති ඉහළින්ම තෙලෙන් කිරින් හදලා බුද්ධ පූජාව තියලා සංඝයාට දීලා බඩගින්න හිටියා සතුටු වෙන ගතියක් තියෙනවා. අපි මේකට කියනවා දාන කතාව කියලා. ඉතින් මේ දාන කතාවේ හරය නැත්නම් දානීය පිළිබඳව ਸਰවචන්සේ දේශනා කරන්නේ ඡාග, පටිනිස්සග්ග, මුත්‍ති, අනාලයෝ කියන පද හතරෙන්. ඡාග කියලා කියන වදේ අපි සිංහලට දාන්නේ ත්‍යාග කියලා. මේ දාණයට තවත් නමක්. මුත්‍ති කියලා කියන්නේ මුදාහරින. Taman අතේ තියෙන ධාර්මික වස්තුව නන්නාඳුන කෙනෙක්ගේ කුසගින්න නිවන්න, නන්නාඳුන කෙනාගේ පිපාසය නිවන්න, නන්නාඳුන කෙනාගේ ගිමන නිවන්න, නන්නාඳුනගේ තියෙන රෝග නැතිකරන්න මුදාහරින. ඒකට කියනවා මුත්‍ති මුදල්. අනාලයෝ ආලය හැරලනවා. Taman ඊටාම ධනෙන් ශ්‍රමේ දාඩියේ හම්බ කරපු වස්තුව නන්න දුන්න කෙනෙක් ඉදිරි පිට ආලය හැරපනවා. අනාලයෝ මුත්‍ති අනාලයෝ පටිනිස්සග්ග කියලා කියන්නේ මේක අතහරින්න වෙන බව දන්නෝ ඒක අතහරිනවා හොඳ සිල්වත් ගුණවත් හාමුදුර කෙනෙක් දැක්ක වෙලාවේ හොඳ පූජනීය ස්ථාන දැකපු වෙලාවේ පටිනිස්සග්ගේ කරනවා ඉතින් මේ දානය පිළිබඳව පොතේ සඳහන් වෙන ඡාග, පටිනිස්සග්ග, මුත්‍ති, අනාලෝ කියන පද හතර මම උත්සාහ කරන්නේ මේ ධර්මදේශනා ඉවරනකොට නිවන හඳුන්වන්නේ ඔය පද හතරෙන්. ਸਰවචනසේ නිවන හඳුන්වන්නේ ඡාග, පටිනිස්සග්ග, මුත්‍ති, අනාලෝ. ඒ නිවනට යන පාරේ අහුවෙන දේ, තේරෙන දේ, වැටහෙන දේ, ආධුනිකයට තේරෙන දේ තමයි මේ ඉදිච්ච බත්හන්දක් ත්‍යාගයට දෙනවා. ඉදිච්ච බත් හැන්දක් මුදා හරිනවා. ඉදිච්ච බත් හැන්දක් පිළිබඳව තමන්ගේ කුසනිමේ කිමී පිළිබඳව තියෙන ආලය හැරපෙනවා. කාගට කුසගින්නකට නිවන්න උත්සාහ කරනවා. පටිනිසග කියලා කියන්නේ දීලා දාන්න ලෑස්ති වෙනවා. ඒක බත් හැන්දක් වෙන්න පුළුවන්, වතුර වීදුරක් වෙන්න පුළුවන්, වෙන චිවුරක් වෙන්න පුළුවන්, පාත්‍රයක් වෙන්න පුළුවන්, සීනාසනයක් වෙන්න පුළුවන්, බෙහෙත් පිළිකරක් වෙන්න පුළුවන්. මෙන්න මේ දේ තමයි අනුන්ගේ සුභසිද්ධිය පිණිස තම සතු වස්තු අතහැරීම කියලා අපි පුරුදු කරලා තියෙනවා. මේකේ අනිත් පැත්ත තමයි තෘෂ්ණාව මේ මම දාඩිය මහන්සිය හම්බ කරපු දේ මේ නන්නා දුන්න කෙනාට දීලා ඇති වැඩක් නැහැ. මම මේක වළඳහන්න ඕන. මම මේක සැප විඳින්න ඕන කියලා තමන් ඒකට මාසුරුකම් කරලා, ලෝභකම් කරලා අනුන් සමග තම වස්තුව සමසේ බෙදී යෑම රුස්සන්නේ නැති ගතිය අමනුස්ස ගතියක්. මිනිස්සයා තුල තියෙන සුවිශේෂී සભ્યත්වයක් තමයි සංස්කෘතියක් තමයි මහත්ම ගතියක් තමයි මෙලෙක් ගතියක් තමයි තම සතු දේ අනුන්ගේ සුභ සිද්ධිය පිණිත දෙන එක ඉතින් එහෙම තියෙන සමාජයක ආර්ථිකයේ සමසේ සියලු දෙනා අතර බෙදී යෑම වළක්වන්න බෑ අද ලෝකාර්ථිකයේ දිහා බලනකොට රටක ආර්ථිකයේ දිහා බලනකොට ඒ ධනවතුන් සියලු ආර්ථික වස්තු ළඟ තියාගෙන 90ක් ජනතාවට ඛණ්ඩ බොණ්ඩවත් නැතුව තියෙද්දි අර කුවේරයෝ 50කටත් 80කටත් අතර ධනෙ තමයි තියාගෙන ඒත් මදිව අර දුප්පත්තර එදා වේල හම්බ කරන කට්ටියට බදු පටවල ඒ කට්ටිය සූරා කාලා ජීවත් වෙනවා. ඒකට කියනවා ආර්ථිකයේ සමසේ නොබෙදී යෑම නිසා මේ පන්ති සටනක් ඇති වෙලා මනුස්සයා මනුෂගේ හතුරෙක් බාටපත් වෙනවා. දැන් අපි ලංකාවේ තියෙන ක්‍රමයේ ගත්තොත් මුත්තිට්ටු පොලකට ගියොත්, මල ගෙදරකට ගියොත්, දාන ගෙදරකට ගියොත් මොනම කෙනෙකුටවත් බඩගින්න යන්න තියන්නේ අර තියෙන දානේ හැන්දක් ගන්න දෙනවා. සංඝයා තමයි ඉතින් මුල් වෙන්නේ. බුද්ධ පූජාව තමයි මුල් වෙන්නේ. නමුත් මේ නිසා ලංකා ඉතිහාසයේ කවමදාකවත් බඩගින්නේ කෙනෙක් මැරලා නැහැ කියලා රොබර්ට් නොක්ස් කියන අපේ හිරකාරයා සුද්දා රටේ ලියලා තිනවා අහලගම් හතක හරි එකෙක් බඩගින්නේ මැරුණොත් මුළු ගමටම ලැජ්ජයි. ගමේ නායකයටත් ලැජ්ජයි. කවදාකවත් මැරෙන්නේ අපි දුප්පත් වෙන්න පුළුවන් තුන්වෙනි ලෝකේ රටක් වෙන්න පුළුවන්. නමුත් අපි ළඟ තිබිච්ච මේ ත්‍යාගවන්ත ගතිය එදා ඉඳලා අද දක්වාම තිබිලා තියෙනවා. මේ තමයි බුද්ධ ආගමේ සාරය. මේක අපි පුංචි දරුවටත් කියනවා. පුංචි දරුවොත් කැමති අම්මා අතර දීපු දේ තනියෙන් හරි කමන්නේ සංඝයාට දෙන්න. පහුවෙනකොට තමයි දරුවා තේරුම් ගන්න අත් දෙකින් දෙන්න ඕන කියලා. පස්සේ තමයි මේ දරුවා තේරුම් ගන්න අත් දෙකෙන් දීලා වඳින්න ඕනේ කියලා. ඉතින් අම්මලා තාත්තලා අත්තලා මුත්තමලා කියන ආ ඔහොම කරන්න එපා පුතේ. අත් දෙකීම දෙන්න කියලා. අර දරුවා දෙන්නේ අනුන්ගේ දෙයක් තමයි. නමුත් ඉස්සරහට ඉස්සරහට මේ දරුවා ලොකු වෙලා හම්බ කරලා දෝතිම්ම දීලා පදඟ පිටලා වඳිනකොට මේ අත්තම්මා කෙනෙක් මුත්තම්මා කෙනෙක් මේ පොඩි දරුවට උගන්වන දේ අද මේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකවත් කවදාකවත් නැහැ. ඒක සෝදපාඩුවට ලක් වෙලා ඉවරයි. ඒවා නෝන්ජල්කම වඩටපත් කරලා ඉවරයි. හම්බ කරන දේ බැංකුවල දාපන්, උඹම කාපන් කියන එක තමයි පොතේ තියෙන්නේ. ඊට විරුද්ධ කතාවක් තනි අලියා වගේ සරුවච්චන් වහන්සේ තනි සිංහෙක් වගේ සරුවච්චන් වහන්සේ රජගෙදරින් එළියට බෑලා හිඟන්නේක් වෙච්ච අපේ සරුවච්චන් වහන්සේ ලෝකයට දුන්නා ඒකේ පළවෙනි පාඩම තමයි දාන කතාව. ඉතින් මම ඒක ගැන ඔයිට වැඩි කියන්න යන්නේ. මොකද ඕගොල්ලෝ නැත්තම් මේ ජනතාව මේ බණ අහන ඇත්තෝ මේ ඉදී පැවිදි කටයුතු කරන ඇත්තෝ මට වැඩි බොහෝම ඕක ගැන දාන්න. නමුත් මෙතනින් පටන් ගත්තාම මේ කතාව ගොතාගෙන යට යන පහසු නිසා මේ දාන කතාව මෙහෙම කියනවා. දැන් මේකෙන් සීල කතාවට කතාව හරවන්න ගියාම ඔන්න ටිකක් අමාරු පැත්තකට තේරුම් ගන්නට බැරි පැත්තකට මෙතෙක් තේරුම් ගත්තේ නැති පැත්තකට අදින්න සිද්ධ වෙනවා. මේ දානය කියලා කියන්නේ ශාසනයේ කලයුත්ත කිරීමට පමානවීමේ ආදර්ශ පාඩ. දානය කියලා කියන්නේ තමන් ළඟ තියෙන වෙලාවේ අවශ්‍ය කෙනෙක් ආව නම් පමා වෙන්න එපා. බත පිළිුණු එකක් ඉන්න එපා. අර මනුස්සගේ බඩගින්න නැති වෙනකන් ඉන්න එපා. උණු උණුවේ බත් ටිකක් තියවා. එතකොට අපි කියන එක දාන කතාව කියලා. ඒ නිසා දානයේත් අප්‍රමාදයේ කියා වෙනවා දානයේ දෙන්න ඕන වෙලාව. සංඝයා වහන්සේට දෙනවා නම් දවල් 12ට ඉස්සලා දෙන්න ඕන. උදේ දෙනවා නම් අරුණෙන් පස්සේ දෙන්න ඕන. දැන් අපිට පුළුවන් මේ වෙලාව විතරයි අපිට සංඝයා වහන්සේ කැමති නම් 12න් පස්සේ වරින්ට දාන දෙන්නම් කිව්වට ඒ දාන දෙන කෙනාට එහෙම නීති දාන්න බෑ සංඝයාට. සංඝයා තමයි දානි වළඳන්නේ. දානි ලබන්නේ. නමුත් දෙන්නටත් නීති දාන. දෙනවා නම් 12ට ඉස්සලා දෙන්න. දෙනවා නම් අරුණට ඉස්සලා දෙන්න කියලා මේ දාන කතාවේදී අපිට හම්බෙලා තියෙන මේ දායාදය දෙන්න පුංචි කරලා ගන්න ලොකු කරන තැනකටපත් කරලා තියෙනවා. ඒක මම ඉතිසර කියන්නේ නැතුව ඔයත් කවුරුත් දාන්න නිසා. දැන් මම ගෙනියනවා කතාව මේ අප්‍රමාදීව කළ යුතු එකම දේ කළ යුත්තේ කිරීම විතරක් නෙවෙයි අපේ අතින් බරපතල විදියට අතපහුවලා තියෙන නොකල යුත්ත නොකිරීමට පමාව. මේක කවුරක්වත් හිතපු නැති දෙයක්. කවුරුත් යොමු වෙච්ච නැති අදහසක්. කල යුත්ත කිරීමට පමාන වීම දාන කුසලයේ කියලා කියනවා නම් අනුන්ගේ හිතසුව සැලසීම කියලා කියනවා නම් නොකල යුත්ත නොකිරීමට පමාන වීම තමයි සීල කියන්නේ. සතුන් මැරීම නොකල යුත්තක් ඒක කවුරුත් කියනකම් ඉන්න එපා. Taman අහල පහල මේ පාරක යනකොට හදිසියන රොඩ් ලක් වෙලා මැරෙන්න කැමති නැත්නම් Taman tamange gedara inda addi සාහසිකයෙක් විසින් මරණයට කැවතෙන්න කැමති නැත්නම් මේ එහෙම මොනවාක්වත් කතා කරගන්න බැරි මේ සත්වයා තිරිසනා මට අසවල් දේ ඕනයි කියලා සත්තු මැරීමට පෙළඹුණොත් ඒක ඉතින් මේ තමා විසින්ම තමන් අකමැති දෙයක් අනුන්ට කරන්න යාම නිසා කර්මේශා කර්මඵලී තාම සාහසික විදියට යාට බලපාන ඒ නිසා දාන දෙන කෙනාට සිද්ධ වෙනවා නම් තේරුම් ගන්න දානය හරහා හිත සුවසලසීම සිද්ධ කරනවායි කියලා ගුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ දෙනවා නිදර්ශනයක් ඔළුව උස්සන්න බැරි නිදර්ශනයක්. උදාහරණයක් වශයෙන් කියනවා අපි හරකෙක් හදනවායි කියමු. අපි හරකට කණ්ඩක් දෙනවා, බොණ්ඩක් දෙනවා, ඉන්ඩක් දෙනවා, තෙල් ගානවා, මක් මැස්සු ඉවත් කරන ඔක්කොම කරනවා. එතකොට අපිට හදන කෙනාට හිමියට මේ හරක මගේ කියලා හිතෙනවනේ. මේ මගේ හරක. අපි හරකයින් ඇහුවොත් උඹට කන්න දුන්නේ මං, බොන්න දුන්නේ මං, තෙල් ගෑවේ මං, ගාසල් දුන්නේ මං. ඒ නිසා මං අද කපනවා උඹ බෙල්ල. උඹ මම මෙච්චර වේදම් කරපු නිසා උඹ බෙල්ල පාත් කරන්න කැමතිද කියලා. අවුරුදු 100ක් කන්න දෙන්න බණ්ඩ හරකට කවදාවත් හරකට තේරෙනවා නම් හරක බෙල්ල පාත් කරන්නේ ඊට පස්සේ කපන් දින්න හරකයින් ඇහුවොත් දැන් උඹට කණ්ඩ බොණ්ඩ දීපේකද ලොකු නැත්නම් මේ බෙල්ල නොකපයින් එකද ලොකු කියලා අරකට කතා කරන්න බැරි නිසා මොන වේද කියන්න බෑ නමුත් හරකවුනත් කියාවි ඔබ මෙතෙක් කරපු ඔක්කොමත් හරි බෙල්ල කපන එකත් හරි නිසා බෙල්ල නොකප සිටින එක නොකල යුත්තේ නොකර සිටීම මම මෙතෙක් කල් ලොකු මහත් කරපු සියලු කුසල් වලට වැඩි වැඩි කියලා. මෙන්න මේක තමයි අපි මෙතෙක් කල් පාගාගත්ත දේ. යටපත් කරගත්ත දේ. අපි විශ්ින් නොකල යුතු නොපනත්කම් පිළිබඳව පමා වුණා. වාසියට හිතුවා. ඒ නිසා සත්‍යක් මරුවට කමක් නැහැ කියලා හිතුවා. හොරකමක් කරාට කමක් නැහැ හැමදාම හොරකම් කරන්න ආසා හම්බෙන්නේ නැති නිසා හම්බෙච්චිලා හොරකම් කරන්න අපි පෙළඹෙනවා. කාම මිත්‍යාචාරේ සෙල්ලක්කාරකමක් විදිහට ඇඟිලි ගණන් කර කර කරනවා. මේවා කෙරුවට මොකද ඒක හිතනවා නම් කවුරු හරි දන් දීලා මේක අපිට වහන්න පුළුවන්. එහෙම නැත්නම් දාන කුසලයෙන් මේ අකුසලයේ වහන්න පුළුවන් කියලා මේ පස්සේ කතා කරන මේ නොකල යුතු නොපනත්කම් කර්මපත බවටපත් වෙනවා. ඒ කාන්තේ මරණ මොහොතේදී සිහිපත් වුනොත් හයිවේ එකක ගිහිල්ලා ඉන්ටර්සිටි එකේ ගිහිල්ලා ඊගාව නගරේ බහිනවා වගේ අපායට යනවා. දාන කුසල් කන්දක දාන මහා මේරු පර්වතේ තරම් දුන්නත් එක සත්ව ඝාතනයක් කරොත් එක අන්සතු වස්තුවක් ගත්තොත් එක කාමීත්‍යාචාරයක් කෙරුවොත් ඒ කර්මපතය බාටපත් වෙලා ඒක නයි තාමත් අවසනවන්ත විදිහට මරණයෙන් පස්සේ හෙලකින් පල්ලට වැටෙනවා වගේ කඳ බෙල්ල පල්ලහාට දාලා කකුල් දෙක උඩ තියාන ඇදගෙන වැටෙනවා අපි අකමැති තැනකට. ඒකට අපි අපායි කියලා කියනවා. ඒ වගේම තමයි මේ වචන කතා කරනකොට බොරුව කේලම හිස් වචන පරස වචන. අපි අතින් ඇත්තටම කියනවා නම් අකුසල් වෙනවා අඩුයි කයි. සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරයේ ගොරෝසු අකුසල කර්ම කර කර ඉන්න වෙලාවක් නැහැ. නමුත් අපේ තුන් ගොඩාක් පෞසිද්ධ වෙන තැන තමයි මේ කතාව හරහා. බොරුව, කේලම, හිස් වචන, පරස වචන. ඒ මොකද ඒකේ ගණන් හිලව් නැහැ. අපි කට්ටිය එකතු කතා කර කර ඉන්නවා. කොච්චරක් සම්පප්පලාප වෙනවද? කොච්චරක් අනික් කෙනාගේ හිත දෙන පරසෝචන වෙනවද? කොච්චරක් කේලම් වෙනවද කියලා අපි දන්නේ අපි හිතන්නේ අපි ඒව හිතලා නෙවෙයි නමුත් අනික් කෙනාගෙන් ඇහුවොත් අහනකොට මේ කතාවෙන් පස්සේ මේ කතපු නිසා Taman පාර්සව කරුවා වෙච්ච එක නම් හිතරක් වෙන්න ඉඩ තියෙනවා. ඒ කෙනාට කියන්න පුළුවන් වෙයි අනිව කතාව නොකර හිටියා නම් ඉවරයි. අපි පටන් ගත්තේ මිත්‍රත්වයෙන් දැන් වහමාරුනේ ද්‍රෝහිකමකින් මේ තේරුමක් නැති කතාවක් නිසා. ඒ නිසා මේ සීලය කියලා කියන්නේ අන්නේ වගේ නොකල යුතු කායික ක්‍රියා නොකර සිටීම සහ වචී දුෂ්චරිත කියන නොකල යුතු වචී කරුණු නොකර සිටීම. ඉතින් අපි ඡන්දයක් තියන්න හිතන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරලා ඇහුවොත් දානයෙන් සිද්ධ වෙන කුසලයේ සහ සීලයෙන් සිද්ධ වෙන කුසලයේ ගත්තොත් දානයේ තියෙන වියදම් කරලා මහන්සි වෙලා යමක් කරලා උපේන දෙයක්. සීලය කියන්නේ යමක් නොකර තැනකට නොගෙහින් දෙවෙනි පාර්ශව කරුවෙක් නැතුව කරන දෙයක්. නිසා දාන කුසලයේද උතුම් සීල කුසලයේද කියලා ගත්තොත් ඡන්දයක් තිබ්බොත් මොන විදිහේ ඡන්ද ප්‍රතිඵලයක් ලැබෙයිද කියලා හිතා ගන්න පුළුවන් බෞද්ධයාගේ තියෙන ධර්මයේ නොදාන්නකම්. දානෙට ඕනේ තරම් සෙනගේ. සාංගේ සම්මාදක් වෙන්න ඕන තරම් කැමති. ඔව් කිව්වොත් එහෙම බෞද්ධයෙකුට මේ පිළිසෙට උන ප්‍රශ්නයක් නැහැ. අපි දවස් හතක් සීල් රැකමු කියලා. දානෙට තරම් පිළිසෙ එකතු කරගන්න පුළුවන් වෙයි. ඒක දිහා බලනකොට පේනවා මේ බුදුරජාන් වහන්සේ අනුපූර්ව පිළිවෙලට දන් රකින්නා වී දන් දෙන්නා විසින් රැකිය යුතු සීලය පිළිබඳව සලකන්නේ නැතුව දාණයම නිවන් දකින්න පුළුවන් කියලා හිතනවනම් අන්න ඒක පොඩ්ඩක් අව탁සීරුවට ලක් කරලා අවචාවට ලක් කරලා දන් දෙන්නට විතරයි අනුන්ට බඩගිනි නිවන කෙනාට විතරයි කුසගින්න නිවන කෙනාට විතරයි ජීවන නිවන කෙනාට විතරයි හේවණක් දෙන කෙනාට විතරයි අනුන් සතුන් නොමරා සිටීමේ වගකීම වගවීම කරන්න පුළුවන්. හොරකම් නොකර සිටීම එක කරන්න පුළුවන්. කාමිත්‍යා නොකර සිටීම වගකීම. බොරු කේලම හිස් වචන පරස වචන නොකිරීම. ඉතින් මේ දාණය විතරක් දීලා සීලය නොකර ඉන්නවනම් අපි කියනවා අධි කුසලයට කම්මැලි වීම කියලා බරපතල චෝදනාවක් තියෙනවා. ලාමක කුසලයේ කරනවා අධි කුසලයට කම්මැලි වෙනවා. ඒකෙදි සුද්දෙක් මේක මේ බුදුහාමුදුරු පෙන්න ආනුපුබ්බී කතාව හදාරලා මනුස්ස සමාජයේදී බලලා ඒ මිනිස්සයා කියනවා දානය හොඳයි ශීලයේ වඩා හොඳයි. මේ දාන සීල දෙක දුන්නොත් දානය පිළිගන්න දානයට එකඟ වෙන දානයට සම්මාදම් වෙන පිරිස වැඩි අර වඩා හොඳ සීලයට යෙදෙනවා අඩුයි. ඒකට පසුබා කම්මැලි වෙනවා. ඒකල කියනවා අපි කමන්නේ දන් දෙනවනේ. ඒ නිසා අපි යුතුයකම් අපෙන් ඉෂ්ට වෙනවයි කියලා. ඒ නිසා සුද්ධා කියනවා මෙහෙම කතාවක්. වඩා හොඳ වීමට අපිට බැරි වෙන්නේ අපේ හොඳ ටික හරහට හිටපු නිසායි. අපි වඩා හොඳ වෙන්නේ හොඳ ටික ගැන කතා කර කර ඉන්නවා මිසක්කා වඩා හොඳ වීමට අපි කල්පනා කරන්නේ නිසා වඩා හොඳ වීමට අපිට හරස් කැපෙන්නේ අරියාදු වෙන්නේ අපේ හොඳ ටික. ඒ නිසා බුදුහාමුදුරෝ අනුපුබ්බි කතාවෙන් උගන්වන්නේ හොඳ පෙන්නලා බුදුහාමුදුරෝ පෙන වඩා හොඳ. ඒකල කියනවා ලුණු මිරිස් කන මොලයක් තියෙනවා උකුණෙක්ගේ ඔළුවක් තරම් මොලයක් තියෙනවා හොඳට වැඩිය වඩා හොඳට ඒදිලා කරන්න. එතකොට වැඩි ආදායම ලබන කම්පැනි එක ආයෝජනයක් කෙරුවා. එතකොට එයා දානේ අතාරිනවා කියන එක නෙවෙයි අදහස් කරන්නේ. දානේ දෙන ගමන් කල්පනා කරනවා සිල්වතෙකුට දන් දෙන්න සිල්වත්ත සිට දන් දෙන්න. ඒක මම හිතනවා මේ බණපදේ කවුරුත් අහලා තියෙනවා. ඒක වෙන්නේ මොකද්ද? එතකොට දානේ වටිනාකම වැඩි වෙනවා. සිල්වතුන් හාම්බ වෙනවා. සත්පුරුෂයෝ දකින්න. බණ ඇහෙනවා. ඉතින් ඒක අතින් බලනකොට මේ අපි ඔක්කොටම මේට වැඩිය හොඳින් කරන්න යමක් තියෙනවා. මේ දාන සීල දෙක මේ විදියට බණ මඩුවක අහගෙන ඉඳලා ධර්මයේ තේරුම් අරගත්ත කෙනාට කියලා දෙන්න කියන බුදුහාමුදුරෝ දාන සීල දෙක තියෙන කෙනා කවදාකවත් අපායයි. අනිවාර්යයෙන්ම ස්වර්ගය වෙනවා. නමුත් මැරෙන කලාතුරකින් කෙනෙක් තමයි ස්වර්ගයට යන්නේ ඔක්කොමලා යන්නේ අපායට. ඒ මොකද මේ දානීය සහ සීලය පිළිබඳව නම්බු කරන්නේ නැති නිසා. ඒ නිසා අපි මේ දානීය නොදෙන්නටත් සීලය නොරකින්නටත් හේතු වෙන්නේ කාමය හිත මුවා කරගෙන වසඟයටපත් කරන නිසා. ඒ නිසා මේ තරම් ස්වර්ග මාර්ගයක් අපිට තියෙද්දී බෞද්ධයන් වශයෙන් දාන සීල ඒ දෙක නොකර කාමයට අදින ගතිය නිසා මේ කාමයාගේ තියෙන ඕකාර සංකලේශ ස්වභාවය කැමැති කෙනාටවත් ඒ පාර තියෙද්දි යආගන්න බැරි තරමට මේ කාමය අපේ හිත වශී කරන හැටි කාමයේ අපේ හිත මීහරකෙක් නාස්ලනෝකට දාගෙන ඕන තැනකට අරගෙන යන්න වගේ අරගෙන යන හැටි තේරීම සඳහා දාන සීල ස්වර්ග කතා කියලා දීලා කියනවා මේ කාමය අදාළ මනුස්සයාට හොඳ වෙන්න ඕනකම තිබුණත් දෙන්නේ නැතුව ඒකට ඇදලා යන හැටි. කාමයට ඇදලා යන හැටි බැලුවොත් එහෙම මේක කාගේ න්‍යායපත්‍රයේද කියලා ඒ දාන සීල තබා දාන සීල නොකර නැත්නම් දාන සීලය පිළිබඳව වැඩි අවධානය නොදෙන අපි දවසේ වැඩි වේලාවක් කාමයට යොදවන්නේ කොහොමද ඒ ඒ යා හිතලා කරන දෙයක්ද නැත්නම් මේ මායя ඇවිල්ලා කරන දෙයක්ද අකුසලයක්ද කියලා බැලුවොත් අපේ න්‍යාය පත්‍රයෙන් පිට වැඩක් මෙතන අපි විශ්ින් 16න් වශයෙන් බත් බැලයන් වශයෙන් වාල්ඩු වශයෙන් මේ කාමයට ඇදලා බැඳලා තියෙනවා. ඉතින් ඒක නමුත් ගැලවෙන්න ක්‍රමයකුත් තියෙනවා දානශීල. දානශීලෙත් කරනවා. නමුත් මේ දෙකෙන් අපි සම්බර කරලා බැලුවොත් අපේ කාලය ධනේ ශ්‍රමේ වැඩිම වැය වෙන්නේ ධනේ හම්බ කරන්න කාමයට කල් ගත කරන්නද දානද සීල්ද කියලා බැලුවොත් අපි ඉල්ලලා අපාය තෝරගත්තා වගේ ඉල්ලලා කාමයට ගියා වගේ කියන එක ඒ කෙනාටම මූණට කණ්ණාඩියක් ඇල්ලුවා වගේ මේ දානුපුබ්බි කතාවේදී තේරෙනවා. තේරුම් කළ දෙන්න ඕන. තේරුම් කළ දුන්නාට පස්සේ ඒක නා තාම ඉස්සරහට තව කල් තියෙනවනේ. දාන සීලෝණම් කරන්න පුළුවන්. කාමයට යන්න පුළුවන්. ස්වභාවයෙන් ගියොත් කාමයට අදින්නේ මිටි තනින් වතුර බැස යේ කියලා පොතක් තියෙන පොතේ ලියලා තියෙනවා. ඒ නිසා මේ කෙනාට ඒ කාමයට ඉබේ ඇදිලා යන ගතියත් බුද්ධාලෝකයේ තියෙන manussාත්ම භාවයක් ලැබිච්ච ශාසනයක් තියෙන කාලේ දාන ශීලයට හිත යොදන එකත් කියන එක දුන්නොත් අභියෝගයේ දුන්නොත් කෙනෙකුට ඒ කෙනාට තේරෙනවා මේක ඇහුවට විතරක් බෑ. බන ඇහුවට නැත්නම් අපි කියන සුතමේ ඥානෙ විතරක් ඇහුවට බෑ නැතුවත් බෑ බන අහන්න ඕනේ. පහළ මේක කල්පනා කරලා බලන්න ඕනේ මේ හාමුදුරුවෝ දානි හන්දක් බෙදා ගන්නටද මෙච්චර මේ බණ කියන්නේ. තමන්ගේ පාත්‍රය පුරව ගන්නත් මේ බණ කියන්නේ. එහෙම නැත්නම් මේ මිනිස්සෙයින්ට සුවසිද්ධියක් හිතසුව සලසන්නද කියන්නේ කියලා බැලුවොත් මං හිතන්නේ මෙතන ඉන්න පිරිසට ඒ යහ කල්පනාව පහළ වෙන්න බාධාවක් තියෙනවා කියලා. ඉතින් මෙන්න මෙවැනි වූ කාමයක් පිළිබඳව යම් කිසි කෙනෙක් පළවෙනි වතාවට සැකසහිතව බැලුවොත් කාමයේ වැඩ කරන හැටි ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා අපි දවල් මිගෙල් රෑ ඩැනියෙල් වාගේ දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ කාමෙට හැබැයි ඒකෙන් මම අදහස් කරන්නේ ඒ ගත කරන්නේ නැතුව නොකානොබී අඳින්න දෙයක් නැතුව ලගින්න පොලක් නැතුව ඉන්න කියලා. හොඳට කල්පනා කරලා බලන්න අපි මේ මහන්සි වෙලා මේ හම්බ කරන දේෙන් මූලික අවශ්‍යතාවයන් වශයෙන් අපේ යැපීමට අවශ්‍ය දේත් ඉන් ඉක්මවලා ගිය අපි මේ සුකෝපභෝගීත්වයට සහ පාරිභෝගිකත්වයට නතු වෙලා ගැති වෙලා බලු වෙලා විලන්දැන්නීම් වලට යට වෙලා අපි කොච්චරක් කාමයට ගැතිකම් කරනවද ඒක හිතන්න જાතියක් අපේ සිංහල ජාතියේ මේ හිතන්න පුළුවන් જાතියක් ඒ මොකද අපේ රජ කාලේ අපිව හදලා තියෙන විශාල ගොඩනැගිලි වාරි කර්මාන්ත කිසිම දවසක වාල් සේවාවෙන් කරපුවා නෙවෙයි. මේ රටවල තියෙන ඔක්කොම වාල් සේවාවෙන් කරපුවා. වාල්ලු යොදලා. අපි ඒක කෙරුවේ සිංහලයා ජීවත් වෙන්නේ බොහෝමත්ම නිහතමානී. හම්බ කරන දේ පන්සලේ තමයි තැම්පත් කරේ. හම්බ කරපු දේ පොදු වැඩවලට තමයි යෙදුවේ. අපිට තිබුණා අත්තම කියලා එකක්. අපිට තිබුණා ශ්‍රමදාන කියලා જાතියක්. ඒ නිසා ගමේ පන්සලේ වැඩේට පුදුම වෙලාවක් අපිට එදා තිබිලා තියෙනවා. නැත්නම් ඔච්චරම රජානටම කෙරුවයි කියලා හිතා ගන්න අමාරු. ඒ නිසා අපිට නියතමානි වෙලා බඩ නිවා ගන්න බත් කනවා ඒක ඇත්ත. වහලයක් ගෙදෙට ඔලුවට හදාගෙන ඒක ඇත්ත. පිළිවහ ගන්න රෙද්දක් හඳුන එක ඇත්ත. නමුත් මේ අනවශ්‍ය සුඛෝභෝගිතට යෑම අපි කාමයේ කියලා ගමු. එහෙම මෙපිට කරන ටිකට අපි කියනවා මේ මූලික අවශ්‍යතාවය. මිනිසුන්ට ලැබෙන මූලික අවශ්‍යතාවය. අන්න ඒක ගැන එක එක්කෙනෙක් කල්පනා කරලා බැලුවොත් අපිට ඇති කියන්නේ ඉගෙන ගන්න වෙනවා. මේ කාමයේ කියන එක ඇති කියන එක පෙන්වන්න නැති එක. ඒ නිසා මූලික අවශ්‍යතාවයන් ගියාට පස්සේ අතිරේකව ඒකට වෙහෙස වෙන්නේ නැතුව මනස අසහනයටපත් කරගන්න නැතුව ඒ කෙනාට පුළුවන් නම් පාරිභෝගිකත්වයට යට නොවි සුඛභෝගිකත්වයට යට නොවි ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්නවයි කියන එක. ඒක සිංහලකමත් එක්ක හරියට යන වැඩක්. සිංහල හරියටම ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න ජන జాතිය. අන්නේම යනවනම් මේ ආනුභූපී කතා ඇහෙනකොට සීල කතා දාන කතා දාන කතා, සීල කතා, ස්වග්ග කතා, කාමණං ආදීනව ඕකාර සංකලේසං කියලා ඒ මනුස්සයට තේරෙනවා මේ කාමය වගේම කාමයේ හේවණල්ලක් තියෙනවා හිතේ නිතරම හෙට මේ කාමේ මට ලැබෙන්නේ නැත්තම් මම මොකද කරන්නේ මට ලැබුණට මගේ දුවා දරුවන්ට ලැබුණොත් මොකද කරන්න ඕන කියලා මේ කාමය විතරක් නෙවෙයි වර්තමානයේ කාමය විතරක් නෙවෙයි අපි ඒක ඉදිරියපතර වඩවනවා හිතක් තියෙන්න ඕනේ අතනක් තියෙන්න ඕනේ ඔක්කොටම තියෙන්න ඕනේ කියලා එහෙම කරලා මැරිච්ච එක්කෙනෙක්වත් ලෝකේ නැහැ මේ විශාල වැඩපිළිවෙල ඉදිරිපිට පරාජිතව ඌනව අතෘප්ති කරව තමයි හැමදේම මැරලා තියෙන්නේ ඒක නිසා යම් කිසි කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් නම් මේ විදිහට අපි කාමෙටත් වර්තමාන ඉඳුරම් පිනවනටත් දඟලනවා ඊට පස්සේ අපේ අයගේ හැමතැනම හැම කෙනාටම හැම වෙලාවෙදීම කාමයේ ලබලා දෙන්න උත්සාහ කරට හරියන්නේ මේක මේකට නෙවෙයි ලෝකෙ හැදිලා තියෙන්නේ කියලා මේ තමන්ගේ හිත වර්තමානයේ තියෙන සැපවත් විඳ ගන්න බැරුව මේ අතීත වශයෙන් අනාගත වශයෙන් අරය වශයෙන් මෙයා වශයෙන් අපි කල්පනා කිරීම හරහා මේ කාමයේ ඉතිරි පැතිරි වැඩෙන හැටි කාමයේ බූවල්ලෙක් වාගේ වැඩෙන හැටි බලන්න ගත්තොත් තේරෙනවා අපේ හිත කිසිම දවසක ස්පාසු වෙන්නේ නැහැ මොනවා ලැබුණත් ඉස්පස්සු ඊට වැඩි ඉස්සරහට යන්න හදනවා අන්න ඒ නිසා බනහන වෙලාවක කාට හරි හිතනද පෙරකල පිනක් නිසා හෝ මේක තේරිලා මම ප්‍රයෝජනෙ සලකලා ජීවත් වෙන්න යමක් හම්බ කරගන්න ඕනේ. ඒකට බුදුහාමුදුර අපිට දෙන්නේ නැහනේ. සංඝයාට නම් දෙනවා. සංඝයාට සිව්පසෙම අපිට හම්බ වෙනවා බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨාන ශක්තිය ගියන්න ලැබෙන්නේ. එනිසා ඒක හම්බ කරගෙන ප්‍රයෝජනෙ සලකලා ඒක පාවිච්චි කරලා අතිරේක අතිරික්ත සුඛෝපභෝගිතට නොයා කටයුතු කරන්න ගියොත් මට මිනිස්සෙක් වශයෙන් ප්‍රයෝජනෙයි සරකලා ජීවත් වෙන්න පුළුවන් කියලා ඒ හිතට එන ඒ ධාර්මික හිතවිල්ල එහෙම නැත්නම් අපිට සිංහල කියත හැකි ජීවන රටාව නැත්නම් සම්මා ආජීවය කියලා එකක් තියෙනවා. ඒ පැත්තට යන්න ගත්තොත් කවදා හරි ජීවිතේ පිරිච්ච ගතිය කියන එක සාසනික සම්පත් කරගතිය කියන එක ගිහියන්ට ලබන්න බැරි නෑ. ඒක ගිහියා තර්කයෙන් විතරක් නෙවෙයි ලබන්නේ. එයා ජීවන රටාව සකස් කර ගැනීමෙන් සම්මා ආජීවය සකස් කර ගැනීමෙන් එයා ලෝකෙට බරක් නොවන සූරකන්නේ නැති තමන්ට දේශ දෙන්නේ නැති හිතක් සමහර චිත්තක්ෂණ වශයෙන් ඇති වෙනවා දැන් සරුවච්චන් වහන්සේ බණ කියනකොට ඒ බණ අනුව ආනුපුබ්බි කතාව අනුව බණහන කෙනාගේ හිත මෙන්න මේ විදිහට අනවශ්‍ය කාම වස්තුන් සඳහා සුඛපභෝගීත්වයේ සඳහා පාරිභෝගිකත්වයේ සඳහා යන්නේ නැතුව මම දැන්වත් මමත් එක්ක ඉන්න අපේ පවුලයාත් එක්ක මේ ප්‍රයෝජනේ සලකලා සාමාන්‍ය අර්පිතවසුන් දායක ජීවිතයකට යන්න ඕනේ කියලා කල්ල චිත්තං උදග්ග චිත්තං පසන්න චිත්තං විනීවරණ චිත්තං කියලා හිත බුදුබණ ඇහිලා කලල් මඩක් වගේ ගල් කැටයක් වගේ නෙවෙයි මුරුදු බවටපත් වෙනවා නම් කලල් මඩ කියලා කියන්නේ මේ කණු කැපිච්ච වී ඇට ඒකට වැටිච්චාම වී ඇටේ පැලවෙන්න තරම් මුරුදු ගතියක් කලල් මඩේ තියෙනවා මුදු චිත්තං හිත මුරුදු වෙනවා මට පෙර පිං කළපු නිසා මට දැන් යම් ප්‍රමාණයක කාමවස්තු ලැබිලා තියෙනවා මූලික අවශ්‍ය ලැබිලා තියෙනවා ඒක නිසා මම අනිත්‍යයේ සබසිද්ධිය සලකලා මම අර පින්පසුන් දායක වෙන්න ඕනේ ප්‍රයෝජනේ සලකලා වැඩ කරන්න ඕනේ කියලා මෙයා මේ වස්තු වලට පරිසරයට චිත්ත දූෂණ తত্ত্ব මේ මේ ලෝකේ රත් වෙන දේවල් ගැන හිතලා Tamange පැත්තෙන් කරන්න පුළුවන් දෙයට මුරුදු වෙනවා නම් එක එකනා එක එකනා බොහොම සුළු දෙයක්. නමුත් ඒකෙන් ඇතිවෙන සමස්ත ජන විඥානයේ බලපෑම බුදුහාමුදුරුව අදත් කරනවා අවුරුදු 2600 කට පස්සේ. යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මම ප්‍රයෝජන සලකලා සරල ජීවිතයක් ගත කරලා නිහතමානී වෙලා ප්‍රයෝජනේ සලකලා වැඩ කරන්න පටන් ගන්න ඕනේ. මොකද අපිට සිංහලයට විතර එහෙම ඉතිහාසයක් මොන රටකවත් නැහැ. මේක පටන් ගත්තට පස්සේ මාසෙක හිත මුරුදු වෙන්න පටන් ගන්නවා. එනිසා කවදාකවත් අයිතිවාසිකම් ගිලා සටන් කරන්නේ වැඩ දෙකක් නොකරදී. මොකද්ද? දෙන දෙයට විරුද්ධ වෙන එකක් නැහැ. නැති දේවල් ඉලලා හටන් කරන එකක් නැහැ. විප්ලව කරන එකක් නැහැ. අපිට විප්ලව කරන්න තියෙන්නේ කරනවා නම් මායත් එක්ක. ඒ කෙරුවට අපි පරාදයි. ඒ නිසා හටන් නතර කරાવી. ලැබෙන දේ හොඳ නෑ කියන එක නතර කරાવી මේක තමයි අසහනිය නැති වෙච්ච බවට, මානසික ආතතිය නැති වෙච්ච බවට, සෞඛ්‍ය සම්පන්න මනසක් ඇති බවට ලෝකයේ දකින්න දේ. මේක කවදාකවත් දියුණු රටවල් වල නෑ. දියුණු රටවල් වලට එන්නේ එන්න අධිරාජ අනික රාජ්‍ය යට කර ගන්න ඕනේ, සූර කණ්ඩ ඕනේ, කුවේර වෙන්න ඕනේ, කෙලවරක් නැහැ. නමුත් අපි එච්චරම කුවේර වෙලා නැහැ. අපිට වෙන රටවල් අල්ලන්න ඕනකමකුත් නැහැ. නමුත් මේ ලැබිච්ච මනුස්සකම ආගමික ධාර්මික ජීවිතයට ගත කරන මේ ඇති වෙන මුරුදු භාවය අම්මයි දරුවන් අතර තාත්තයි දරුවන් අතර පුදුම සම්බන්ධයක් ඇති කරනවා. රට්ටුත් රජුරුවොත් එක්ක පුදුම සම්බන්ධයක් ඇති කරනවා. දොස්තරත් ලෙඩත් එක්ක හරි පුදුම සම්බන්ධයක් ඇති කරනවා. ගුරුවරයා ශිෂ්‍යත් එක්ක පුදුම සම්බන්ධයක් ඇති කරනවා. මේ මුරුදු ගතිය නැති වුණොත් අපි හිතනවා සල්ලි වලින් ඔක්කොම කරන්න පුළුවන්. ඒකට අපි කියන ඔලොමලකම. අද ඒ ඔලබලකම ඊවහගෙන ගිහිල්ලා ඒ අපේ sannivedana බාධා වෙලා තියෙනවා. sannivedana බාධා නොවි මේ මෘදු ගතිය එන්න නම් අපි හැම කෙනාම යහ ජීවන රටාවකට පෙළඹෙන්න ඕනේ. ඒ වගේම උදග්ග චිත්තං උද්‍යෝගයක් ඇති කරගන්නවා මටත් මේ ලෝකේ රත් වෙන ප්‍රශ්නෙට කලහක්ක් තියෙනවා. මටත් මේ ලෝකේ පරිසර දූෂණයට කලහක්ක් තියෙනවා. මටත් මගේ චිත්ත දූෂණය නැති කරන්න කලහයක්ක් තියෙනවා. ඒකට මේ ਸਰබලධාරී දෙවියන් වහන්සේලාව බේරන්නේ නැහැ. සරුවචනාංශේ බේරන්නෙත් නැහැ. අපිට පාරක් කියලා දීලා තියෙනවා. ඒ පාර යනවා කටයුතු කරුවොත් මට අපේ අම්මලාට තාත්තාට උන්තිබිච්ච සුවිශේෂ වරප්‍රසාදයක් ලැබිලා තියෙනවා. මේ විදිහට මට කළ හැකි කියලා හිත උද්‍යෝගිමත් වෙනවා. පසන්න චිත්තං අර කල්පනා වෙනවා කවදාකවත් නැහැ හිච්ච බණක් මේ ඇහෙන්නේ. මම මේකට පහදින්න ඕන. මම මේක ගන්න ඕනේ. හිතට ගන්න ඕනේ කියලා ඒ හිත ප්‍රසන්න භාවයටපත් උනොත් එහෙම ඒ කිනාට යෝධ බල යෝධ වීරිය එන්න පටන් ගන්නවා. මේ ඇත්තේ මට කලහක්ක් තියෙනවා කියලා. අන්නේ විදිහට යම් කිසි කෙනෙකුට උදග්ග චිත්තම්, පසන්න චිත්තම්, කල්ල චිත්තම්, මුදු චිත්තම්, විනීවරණ චිත්තම් කියන ඒ ප්‍රභවය උද්‍යෝගී ඇති වුණාට පස්සේ තමයි සරුවචන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනාවක් කෙනෙකුට කරන්නේ. ඒක කියන සාමුක්කාංශික දේශනා කියලා ඒක ਸਰවඥාන්සේට පමණක් ආවේනික වෙච්ච සුවිශේෂී දේශනාවක් මොකද මෙයාගේ හිත හරියට කණු කැපිච්ච වී ඇටේ කලල් මඩකට දාපුවාම වී ඇටේට වැවෙන්න පරිසරය ලැබෙනවා වගේ මේ ලැබෙන වැටෙන බණ මේ ලැබෙන උපදේශ ටික දරන්න තමන්ගේ චිත්තසංතානයේ කල්ල චිත්තම් මුදු චිත්තම් විදිහට කලල් මඩක් වගේ මෘදු භාවයට උදග්ග භාවයට විනීවරණ භාවයට පත් වුණා නම් ਸਰවචනanse ඒක බලලා පිරිසේ ඉන්න කාගේ හරි එහෙම හිත මෘදු බව දැනගත්තොත් ඒ කෙනා අරමුණු කරලා තමයි ඔය සාමුකාංශික දේශනාව කරන්නේ සාමුකාංශික දේශනාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා එහෙම නැතුව එහෙම හිත තනවා වඩා නැතුව ආනුපුබ්බි කතාව කියලා දෙන්නේ නැතුව මේ සාමුක්කාංශික දේශනාව කරනවායි කියලා කියන්නේ මේ ඉපදිච්ච ගමන් බබෙකුට හයි ප්‍රෝටීන් ආහාර දෙනවා. එයාගේ බොක්ක තාම ලෑස්ති වෙලා නැහැ. එයාට පුළුවන් වෙන්නේ බාගෙට තැම්බිච්ච බාගෙට දිරවපු කිරි ආහාරයක් විතරයි. එයා හදලා යම් මට්ටමකට ආවට පස්සේ තමයි යාට ඒ පෝෂ්‍ය පදාර්ථ දෙන්න පුළුවන්. නැත්නම් දිරවගෙන වැඩ කරන්න පුළුවන් ආහාර පද්ධතියක් හැදුනට පස්සේ තමයි දෙන්නේ. නිසා සරුවච්චන් වහන්සේ මුඩු බිම් වල වපුරන්න යන්නේ. කියලා දෙන්නේ ඉස්සල්ලා හිත සකස් කරනවා. ඒ හිත සකස් කරනවා කියලා කියන්නේ මේ මැටි පිටක් කරන කුඹලෙක් දේවල් හදනවා වගේ නෙමෙයි. ඒ කෙනාට ධර්මයේ දෙනවා, අහඬ සලස්සනවා. ඒකල එයාට ණය විපස්සනාවෙන් කල්පනා කරන්න ආරිනවා මේ බුදුහාමුදුරු ජනප්‍රිය වෙන්න කරන කතාවක්ද මේ? එහෙම නැත්නම් බුදුහාමර එක කාලයකට එක කෙනෙකුට එක දේශයකට සීමා වෙච්ච එකක්ද නැත්නම් මේ පොදු මානවයට ਸਰවව්‍යාපී ඕනම තැනක කියන්න පුළුවන් දෙයක්ද කියලා කල්පනා වුණොත් ඒ හිත මෙලෙක් අන්නේ මෙලෙක් වෙච්ච හිතට තමයි මේ දුක්ඛාරය සත්‍ය කියන එක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම නැතුව අද විශ්වවිද්‍යාලවල ඒ විශ්වවිද්‍යාල ඉගෙන ගන්න කට්ටියට PhD වලට MSc වලට ඩිප්ලෝමා වලට ගිය ගාම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය ගැන පොතක් ලියන්න කියලා එචේ යත්තන්න අපි දෙනවා තාන්න මාන. ඒ මොනවා දුන්නත් අබ්බමල් රේණුවක තරම් ಗುಣ වෙනසක් වෙන්නේ නැහැ. සදාචාරය වෙනසක් වෙන්නේ එතකොට ඒක කලේ මුණින් නමල වතුර ඇක්කිරෝ වගේ. මොකද අපිට එහෙම උපාධිය ලබන්න ඕන කමන්නේ අපිට එහෙම මේ බණ අහලා තාන්නමාන ලබන්න ඕන කමක් නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන අපි ළඟ තියෙන යම් අසහනයක්, අපි ළඟ තියෙන යම් ආතතියක්, අපි ළඟ තියෙන යම් දුක් පීඩාවක් තියෙනවා මේ බුදුහාමුදුරණ පිංසිද්ධියට ධර්මයට පිංසිද්ධ වෙන්න සංඝයාට පිංසිද්ධ වෙන්න තමන්ගේ සීලයට පිංසිද්ධ වෙන්න අන්නේ අසහන ගතිය දුක්තරන ගතිය චිත්ත පීඩාවල් අඩු වෙනවද කියලා බලන්න. එහෙම කරන්න පුළුවන් නම් හොඳ දක්ෂ භාවනා ගුරුවරු කියනවා Tamanටමයි තේරෙන්නේ මට අර තිබුණ අසහනෙ දැන් අඩු වුණා. මගේ තිබුණ මානසික අත්‍යතිය අඩු වුණා. මට සාසනික වශයෙන් සම්පත්‍ති කරගතියක් වැටහුණා. මම මේක තවදුරටත් කරගෙන යන්න ඕන කියලා ඒ දෙන උපදේශයක් අපි කමටහනක් බණක් කරගෙන යන්න පුළුවන් වෙන්නේ Tamanටම වැටහුනොත් විතරයි. ඒ කවදාකවත් මේ දඩුවම් කරලා නැත්නම් අපායෙ පෙන්නලා එහෙම නැත්නම් මෙහෙම කෙරුව නැත්නම් උඹලා දඩ ගහනවා කියලා දඩ නියම කළා කරන්න බෑ. ඉතින් ඒ වැඩේ වෙනවනම් වැටහීමක් ඇති වෙඩි වෙනවනම් බුදුරජාන් වහන්සේ මේ වගේ හදපු හිතට මේ දුක්ඛාරය සත්‍ය කියන එක තේරුම් කරලා දෙනවා. ඒ ඒ දුක්ඛාරය සත්‍ය තේරුම් කරලා දෙන්න අවශ්‍ය පදමාලාව ਸਰවචන්සි දේශනා කරපු මාත්‍රිකා පාඩේ තමයි මම අද දවසේ ධර්ම දේශනාවට මුලින් තිබ්බේ ඉදන් දුක්ඛ සච්ඡන්ති භික්කවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි මහණෙනි මට මේ වැඩේ කරගෙන යනකොට එක වෙලාවක මෙය දුක්ඛාර්ය සත්‍ය යයි පෙර නොඇසු නොවිරු විදියට වැටෙන්න පටන් ගත්තා. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කවදාකවත් මට පොතක කියවලා නැහැ මම. කවදාකවත් ගුරුවරෙක් මට කියලා දීලා නැහැ. නමුත් මට භාවනා කරනකොට තැනකදී වැටහුණා මේ දුක මේ දුක කියලා කියන්නේ අපි ගත්තොත් යන්ත්‍රයක් වැඩ කරනකොට ඒ යන්ත්‍රයේ එක එක කොටස් එකට ඇතිලීම නිසා රත් වෙලා චරචර සද්ද ඇවිල්ලා ශක්ති හානියක් සිදු වෙනවා. අපි ඒකට විද්‍යාව විගණනට ඝර්ෂණය කියලා කියනවා. ඒ ඝර්ෂණය තියෙන නිසා 100ක් කාර්යක්ෂමතාවයේ කිසිම යන්ත්‍රයක ලෝකේ ගන්න බෑ. යන්ත්‍රයක් වැඩ කරොත් එතන ඝර්ෂණයක් තියෙනවා. එතන කැපෙනවා. එතන රත් වෙනවා. එතන කිරිකිරි ගන්නවා. මේ වගේ අපේ ජීවිතේ කවදාකවත් එකම චිත්තක්ෂණයක්වත් ගත කරන්න බෑ. මේ පෙලීමක් නැති. තැවීමක් නැති. අපි ගත කරන හැම චිත්තක්ෂණයකම රජ්ජුරෝ වේවා රටවැසියා වේවා. වේදා වේවා ලෙඩා වේවා. ගුරුවරයා වේවා ගෝලයා වේවා අම්මා තාත්තා වේවා දරුවා වේවා හැම වෙලාවෙම අපි ජීවත් වෙන බව දන්නේ පිළීමක් නිසා අපි ජීවත් වෙන බව දන්නේ තැවීමක් නිසා මෙන්න මේ මොන දේ කරත් අයින් කරන්න බැරි සනාතන මේ ඝර්ෂණයට මේ තැවිල්ලට මේ දැවෙන ගතියට දුක්ඛ සත්‍ය කියලා සරුවත් චනසේ නමක් ගන්න. ඒකල ඒකට ආර්ය කියලා විශේෂණ පදයක් යදුවා මොකද අපි ඒක නැති කරන්නයි උත්සාහ කරන්නේ. අපිට දැනෙන අපහසහනි අපිට දැකෙන දැවෙන ගතිය, දැවෙන ගතිය අපි හිතනවා බෙහෙත් බීපුවම නැති වෙයි කියලා. අපි හිතනවා අපි බලාපොරොත්තු වෙන කාර්යයක් ගත්තාම නැති වෙයි කියලා. අපි හිතනවා අපි බලාපොරොත්තු වෙන පුද්ගලයා අපිට ලැබිච්ච ආහ නැති වෙයි කියලා. අපිට අහවල් අහවල් දේ ලැබුණාම හරියයි කියලා. නැත්නම් මෙතන ඉන්නවා එක එක මට්ටම් වලට එක එක ළඟාවීම් වලට ලඟ වෙච්ච කට්ටිය. එක්කෙනෙකුට උස්සලා කියන්න පුළුවන්ද කියලා අහන්න ඔය අපි බලාපොරොත්තු වෙච්ච දේ හම්බුණාට පස්සේ අපිට තිබුණේ අසහනිය නැති වෙලා අපි දැන් දුප්පදුන් නැති ලෝකයක ජීවත් වෙන සැපවත් පිරිසක් වඩපත් වෙලා තියෙනවද කියලා. ඒ මනුස්සයා ඊටත් වැඩි ලොකු අසහනයක් වෙනවා ඊටත් වැඩි ලොකු දෙයක් අල්ලන්න දඟලන. ඒක නිසා මේ දුක අපි නැති කරන්න හදන දුක කවදාකවත් නැති කරන්න පුළුවන් එකක් නෙමෙයි බුදුහාමුදුර අපෙන් අහනවා අර අනුපිරිවට කියලා දීලා ඔබ මේ දුක බාර ගන්න කැමති නැද්ද? මොනම ක්‍රමයකින්වත් නැති කරන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි වතුර ටිකක් ඉල්ලුවොත් මේ තෙත ගතිය නැති වතුර ටිකක් දෙන්නයි කියලා. මට වතුර ටිකක් දෙන්න තෙත ගතිය නැති එකක් කියලා. වතුර කියන්නේ තෙත ගතිය තමයි. ජීවිතය කියන්නේ දුක. මේ නිසා සර්වචාන්සේ සඳහන් කරලා තිනවා දුක්ඛේ ලෝකෝ පතිච්චිතෝ. මේ ලෝකේ පිටලා තියෙන දුකේ අපි හිතනවා මට ආපු දුක විතරයි ඒක නැති කරන්න පුළුවන් මේ උපක්‍රමයේ කරන්න පුළුවන් කියලා අපි හීන මැව්වට ප්‍රයත්නේ සාර්ථක වුණත් දුකේ වෙනසක් වෙලා නැහැ. ඒ නිසා මේ දුක පිළිබඳ පරිඤ්ඤය ඥාණය ආත්පස දැනගන්න ඥාණය අපි තපස කියලා කියනවා. Brahmacharya කියලා කියනවා. ඒ නිසා භාවනා කරනවායි කියලා කියන්නේ දුක නැති කිරීමට ගන්න උත්සාහයකටත් වඩා දුකේ මේ මුල මේ මැද මේ අග මේ දුකේ ස්වභාව ලක්ෂණ මෙහෙමයි හැඩේ මෙහෙමයි කියලා දුක හැදෑරීම සඳහා ගන්න ප්‍රයත්නයක් ඒක නෝන්ජල්කමක්වත් බැරිකමට කරන දෙයක්වත් පසුබෑමක්වත් නෙවෙයි බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් දුක්ඛ ආර්ය සත්‍යයයි තේරුම් ගත්ත උත්සාහ කරන දෙයක් අපි දානයක් දෙනකොට බලන්න තමන් වලදනට වැඩිය දෙන්න ලොකු අවබෝධයක් තියෙනවා. ඒ වගේම සතෙක් මරන්න ආපු වෙලාවේ සීලය ගැන කල්පනා කළා සතක් නොමරින්න ලොකු ප්‍රයත්නයක් කරන්න. හොරකමක් කරන්න පුළුවන් විට අවස්ථාව ආපු වෙලාවේදී සීලය ගැන සලකලා මොන දෙයක් හරි සලකලා මේක නොකර ඉන්න ලොකු ප්‍රයත්නයක් ඕන. කාමීත්‍යාචාරයේ බොරු කේලම හිස් වචන පරිස වචන. ඊට පස්සේ අපි ඒක සීල ශික්ෂාව කියලා හිතලා අපි හිතමු අපි දැන් මේ ඕමාන් ගැන කතා කරන දැන් අද උදේ අපි 100ක් විතර කට්ටිය අපි ඉඳගෙන උත්සාහයක් ගත්තා. ටිකක් වාඩි වෙලා කාය වචනේ තැම්පත් කරන එක නෙවෙයි මේ කතා කරන්නේ. කාය වචන දෙක තැම්පත් කරගෙන මේ කාය වචන තැම්පත් වෙච්චි හිතේ නාඩගම් ටික බලන්න. කාය වචන තැම්පත් කරාට පස්සේ හිත කොච්චර නොසණ්ඩාල කොච්චර දුවපැනා විදිනවද කියලා බලන්න පටන් අරගත්තාම ඒක තේරෙන්න පටන් අර ගන්නවා. ඒක ඔය දානයක් දෙනවට වඩා උඟෝකම. සීලයක් රකින්නකොට මේ සතෙක් නොමර ඉන්න ගන්න ප්‍රයත්නනේ හුඟක් අමාරුයි. මේ හිත අන්‍ය විහිිත නොවි එක තැනක තියාගෙන ඉන්න පුළුවන් ගතිය. ඉතින් අපි කොච්චර කාලයක් භාවනා කරන්න වෙයිද කියලා හිතනද නම් තර්කයට බැලුවොත් මේ හිත පිට යන්නේක නතර කරන්න උත්සාහ කරන්න එපා. මේ හිත පිට යන්නේක හිතේ ස්වභාවය කියලා බාර ගන්න උත්සාහ කරුවොත් ඔන්න භාවනා දිනවා. හිත පිට යන එක කාගෙත් ඇති. මං හිතන්නේ මගේ හිත විතරයි මෙච්චරම කීවාන අහන ගතියට එන්නේ. මගේ හිත විතරයි මෙච්චරම පිටපනින්නේ කියලා අපි තවත් අවංකව භාවනා කරන කෙනෙකුට කියන්න බලන්න. එතකොට ඒ කට්ටියත් කියාවි මගේ හිත පිට යන්නේ කනන්නේ ඇත්තේ නෑ මට. හැබැයි මේ වේදනාව නිසා මට භාවනා කරගන්න බෑ. තව කෙනෙක් කියාවේ මගේ හිත පිට යන්නෙත් නෑ වේදනත් නෑ මේ සද්ද නිසා මට භාවනා කරන්න බෑ. මේ විදිහට කොයි කෙනා බැලුවත් අපි ඔක්කොම එක්ක වාත රෝගෙන් පෙරෙනවා එක්ක සෙම් රෝගෙන් පෙරෙනවා එක්ක පිත් රෝගෙන් පෙරෙනවා කිසිම කෙනෙක් ලෝකේ වාපිච්චෙම සමන වෙච්ච කෙනෙක් නැහැ. ඉතින් මේ විදිහට මේ භාවනා කරනකොට මේ මතුවෙන දුක අපි කියන පැමිණි දුක් කියලා. සිංහලයේ තියෙන වචනය පැමිණි දුක් පැනිරහයි. ඒ පැමිණි දුක මඟ අරින්න යන්නෙත් නැහැ. මේ මගේ කාලකන්නිකමක් කියලා හිතන්න යන්නෙත් නැහැ. පැමිණි දුක බාර ගැනීම නෝන්ජල්කමක් කියලා හිතන්න යන්නෙත් නෑ. හිතාමතා කරගන්න නැතුව නොහිත නොමත මේ මතුවෙන දුක දිහා චිත්තක්ෂණ කීයක් තප්පර කීයක් විනාඩි කීයක් බලන්න පුළුවන්කමද කියන එකට අපි කියනවා උපේක්ෂාව තපස එහෙම නැත්නම් දුකට මුහුණ දීම කියලා ඒ අතින් බලනකොට අපි ගේ සෙල්ලම තා පටන් ගන්නවත් නැහැ. මහා ලොකු බෞද්ධ වශයෙන් ඉන්න. දැන් මේ වගේ රටක ඇවිල්ලා මේ වගේ පන්සලක් හදාන මේ වගේ වැඩක් කරනවා කියලා කියන මහා අප්‍රත්‍යහත දහිරියක පළප්පරෝචනය. නමුත් මේ ඔක්කොම හදපු කෙනෙකුට හරි බලන්න එක තැනක වාඩි වෙලා විනාඩි කීයක් ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් කිසිම දවසක සතුටින් නැගිටියිද කියලා. මේව ගැන අපි කොච්චර යම් යම් ජයග්‍රහණ ජයකම ජයකණු පහු කරන ගියත් මේ සෙල්ලමේදී එක තැනක වාඩි වෙලා චිත්තක්ෂණ කීයක්, තප්පර කීයක්, විනාඩි කීයක් එහෙම ඉන්න පුළුවන්ද කියලා. මොකද පොඩි සද්දයක් ආපු ගමන් පොඩි වේදනාවක් ආවා පොඩි හිතවිල්ලක් ආපු ගමන් අපි සලුවක සාදාලා නැගිටිනවා මේ වේදනාව නැති වෙන දවසක් එයි මෛත්‍රී බුදුහාමුදුර එනකොට අන්න එදාට මම භාවනා කරනවා කියලා ඔන්න හිතන්නේ මට ඒ දවසක් මේ කිසිම සද්දයක් එන්නේ නැතුව නැත්තම් මේක සවුන්ඩ් ප්‍රූෆ් කරලා මට දුන්නොත් මට භාවනා කරතයි මගේ ධනි සමාරුවක් තියෙනවා නැත්තම් භාවනා කරතයි. මට දති එකක්වත් තියෙනවා නැත්තම් භාවනා කරතක මේ හැම කෙනාම පුදුමාකාර නිදහසට කරනවා. ඒක නෑ හැබැයි බොහොම සීමිත නිදහසට කරන ටිකක් තියෙනවා. ධර්ම සාකච්ඡාරි ලෝක හෙලිකරනද නැති කෙනෙක් නෑ. ඒතියෙද්දි මේ දාන කතා සීල කතා ඉක්මවලා මේ භාවනා කතාවේදී කී දෙනකොට පුළුවන් වෙයිද මේ ඉඳගත්tාම එක තැනක ඉන්නකොට වෙත පැමිණෙන මේ දේ තව චිත්තක්ෂණයක් ඉවසගෙන ඉන්න. ඉතින් මේක බුදුරජාණන්සේ ප්‍රයෝගයෙන් කරන්නේ. බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ ආනුභුබ්බී කතාව දිගේ ගිහිල්ලා මේ දුක අවබෝධ කරගන්න හදන කෙනාට කියනවා හිතාමතා මොකුත් කරන්න එපා. හොඳට පట్టල වාඩි වෙන්න උභහක් වාඩි. හොඳට පట్టල වාඩි වෙන්න මිසරේ තියෙන පිරමීඩේ වාඩි. චෛත්‍යයක් හැදුවා. ඒකට වෙලා ගතර ගන්න විනාඩි 3-4ක් වාඩි. වාඩි වෙලා බලන්න මම හිතාමතා කතා කරන්නේ නේ. හිතාමතා ක්‍රියා කරන්නේ නේ. හිතාමතා හුස්මත් ගන්නෑ. මෙහෙම තියෙන කය දිහා මට කොච්චර වෙලා බලන්න පුළුවන්ද? බලන්න යනකොට තමයි තේරෙයි මේ මොනවත් හිතාමතා නොකරට මේක ඇතුලේ තොරණක ලයිට්පත් වෙනා වගේ වැඩ වගේක් ඇත. මේක ඇතුලේ අචේතනිකව මේ ජීවිත යාත්‍රාව පවත්තන්න ටොංගානක වැඩ යනවා. අපි මේ යමක් කරන්න ගියොත් ඒ දේ පේන්නේ අපිට. නොහිත නොමත කරන වැඩ අපිට පේන්නේ මොකද අර කරන වැඩවලින් මේක අවුල් වෙලා. උදාහරණයක් වශයෙන් කිව්වොත් තැම්පත් වතුරකට මූණ ඔබලා බැලුවොත් ඡායාව පේනවා. ඒ වතුර කැළඹිලා නම් ඡායාව පේන්නේ මොකද හේතුව කැළඹිච්ච වතුර නිසා. ඉතින් අපිට ඕනේ නම් වතුරේ අඩිය මොනවද තියෙන කියලා බලන්න. අපිට ඕන නම් මූණේ මේ සේයාරුව බලන්න අපි වතුර තැම්පත් වෙනකන් ඉන්න මේ වතුර තැම්පත් කරන්න ගන්න උත්සාහය තියෙන යමක් නොකර සිටීම පමණනේ. වතුර මේ අතින් අල්ල තැම්පත් කරන්න බෑනේ. ඒ නිසා කාට හරි හිතුණයි කියලා හිතම භාවනා කරන්න යාර කරන්න තියෙන්නේ හිතාමතා කරන සියලුම චේතන නතර කරලා පටලව වාඩි වෙලා කායික වාචික ක්‍රියා කරන්නේ නැතුව මේ දැන් මොකද වෙන්නේ කියලා ඇස් දෙක වහලා බලන්න. ඒක ටිකක් ව්‍යාකරණ අනුකූල නෑ. ඇස් දෙක වහලා මේක දිහා බලන්න හිටියොත් මේ පුදුමාකාර වැඩතොගයක් මේ කියන්නේ. මේ ජීවිත යාත්‍රාව පැවැත්වීම සඳහා උඹේ වුණාවක් නැහැ මේ වැඩේ මම කරලා දෙන්නම් කියලා වගේ චේතනා විරහිතව මේක දිහා බලන්න හිටියොත් මේක ඇතුලේ මුළු ලෝකයක්ම තියෙනවා. ඉතින් භාවනා කරලා හොඳ හොරු පුරුදු එක්කනයි කියලා කියන්නේ එහෙම ගොඩ වෙලාවක් බලානින්න හිත හිතවන්නේ හිත බැඳලා තියාගන්න සලකුණක් නිමිත්තක් ආරම්භණයක් වෙනවා. තමන් මේ මම ඉඳගෙන ඉන්නවා කියලා ඉඳගෙන ඉන්න බව දැනගන්න එකත් ආරම්භණයක්. එතකොට ਸਰුවචනාංශේ භාවනා ගැන කතා කරනකොට කියන්නේ ආරඤ්‍යගතෝව, රුක්කමූලගතෝව, ශුඤ්ඤාගාරගතෝව, නිශීදති පල්ලං. කැලේකට යන්න, ගහක් මුල වාඩි වෙන්න, නැත්නම් කවුරුත් නැති හිස්තැන වාඩි වෙලා පළඟ බැඳ වාඩි වෙන්න. වාඩි වෙලා යමක් නොකර චේතනා පහළ නොකර මේ සිදුවෙන දිහා බලනින් දුවන්න පටන් අරගනි භූතෙක් දැක්කයි කිය. දුවන්න පටන් අරගනි යකා ගහලයි කිය. දුවන්න පටන් අරගනි භූත දෝෂකේ. ඒ තරම් ඇතුලේ දෝෂ වගේක් මේ නිසයි අපි මේ හිත මොනවා හරි දෙක පටලවල තියන්නේ. මේක බැලුවොත් කිසිම කෙනෙකුට හොඳක් දකින්න දෙයක් නැත්තේ. දුක හොඳට ගොජ දාන. අපි ඒකට අකමැති නිසා අපි ටෙලිවිෂන් බලනවා. අපි නවකතා කියවනවා. අපි පත්තරේ බලනවා. රේඩියෝ එක අහනවා. කොහොම හරි හිත වර්තමානයේ තියන්න දෙන්නේ. කොහොම හරි හිත කයේ තියන්න දෙන්නේ. කොහොම හරි හිත මෙතන තියන්න දෙන්නේ. ඒ නිසා නිකන් භාවනාවට උනන්දුවක් වෙයිද කියන්න මම දන්නේ අපිට කියන්න පුළුවන් මුළු සංසාරෙම අපි කරලා තියෙන්නේ මේ මම දැන් මෙතන කියන එකට වෛර කරලා තියෙන්නේ. කවදාකවත් Taman ගැන හිතන්නේ නැහැ. අනුන් ගැන හිතනවා. මෙතන හිතන්නේ මෙතන ඉඳලා ලංකාව ගැන හිතනවා. නැත්නම් මේ පන්සල ඉඳගෙන ගෙදර ගැන හිතනවා. මේ දැන් හිතන්නේ අතීතේ හිතනවා අනාගතේ හිතනවා. මොනම වෙලාවක හරි හිතනද කල්පනා කරගන්න මේ මම දැන් මෙතන කියන ලිග්ගල් තුන උඩ මුට්ටියක් තිබ්බා වගේ. චිත්තක්ෂණ කීයද තියන්න ඕන පුළුවන්ද කියලා දාන්නවනේ ඒක තමයි පෞරුෂත්වය කියන්නේ. අපිට පෞරුෂත්වයක් නැති නිසා අපිට එක චිත්තක්ෂණයක්වත් ලිග්ගල් තුන උඩ මුට්ටිය තියන්න බෑ. හරි මහා පාළු ගතියක් දැනෙන. මහා කම්මැලි ගතියක් දැනෙන. එතකොට මේ දැනෙන දේ මම දැන් මෙතන ඉන්නවා කියලා චේතනා නොකරකොට දැනෙන දේ බාධාවකට අහු නොවි චෝදනාණු කියතේ ඕක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේකේ ගම්මක රටක රාජ්‍යයක ලෝකයක විශ්වයක සිදුවෙන වැඩ වෙනවා. ආනේදී හොඳට බලන ඉන්න අවශ්‍ය නම් ඉඳගෙන නීරියවුත් ගන්න කුඤ්ඤට නැත්නම් ආනාපානේ ගන්න කුඤ්ඤට නැත්නම් නිකන් ඇවිදින්න ඇවිදිනකොට නම් චේතනාවක් තියෙනවා ඇවිදින ගමන් බලන්න මම මේ ඇවිදින බව දන්නවද කියලා බල්ලන්ට හැතැම්ම නෑවා කොච්චර ඇවිද්දත් අපි ඇවිදින බව හිතාගන්නේ ඇවිදින්නේ අර කරන්න ගිහිල්ලා කරන්න තියෙන දේ ගැන හිතනවා නැත්නම් කරන්නේ එන්න බැරි වෙච්ච දේ ගැන හිතනවා ඇවිද්දොත් අපි කියනවා සක්මන් කරනවා කියලා බැලුවොත් ඒත් මේ ශරීරය ඇතුළත පුදුමාකාර වැඩ කොටසක් එනවා. ඇමරිකාවේ ඉන්න ස්නායු වෛද්‍යවරු මේක ගැන දැනගත්තට පස්සේ ඒගොල්ලන්ට සැක හිතුණා. ඒගොල්ලන්ට සැක හිතුණා මේ Taman චේතනා නොකරට මේ වැඩ වෙන්න බෑ. කෙරෙන්නේ චේතනාවෙන් චේතන නැත්තම් වැඩ නතර වෙන්න එපා වැඩ අඩු වෙන්න එපායි කියලා ඒගොල්ලෝ පරීක්ෂණයක් සැලසුම් කරා MRI ස්කෑන් එකට දාලා CAT ස්කෑන් එකට දාලා ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා කට්ටියක් නිදා ගන්න ඇරියා කට්ටියක් අවදිින් තිබ්බා. ඒ කට්ටියට චිත්‍රයක් පේනවා. MRI ස්කෑන් එකක් දුන්නේ චිත්‍රයක් පේනවා. ඒකෝට බලනවා මොළේ ක්‍රියාකාරී. අර කට්ටියට නිදා ගන්න ආයි. හොඳටම නිින්ද ගියාට පස්සේ මොළේ නිකුත් වෙන තරංග බලනවා. පුදුම හිතෙනවලු. නිදාගත්ත මනුස්සයාගේ ඇහැරගෙන ඉන්න මනුස්සයාගේ මොළේ ක්‍රියාකාරකම් වල වෙනසක් නැහැ. නිදාගෙන හිටියත් ඕවර් ටයිම් වැඩ කරනවා වගේ හිත වැඩ. කෝච්චියේ දිව්වේ නැතුණට එන්ජින් එක වැඩ. කිසි වෙනසක් නැහැ කියලා. යම් විදියකට ඉඳගෙන ඉන්න මනුස්සයා වතුට්ටියක් ගහලා හරි අවදි කෙරුවොත් පොඩ්ඩක් ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ආයෙත් අර මට්ටමට යනවා. ඒ නිසා මේ යන්ත්‍රය ඇතුලේ මොකාද මේ වැඩ කරන්නේ? කවුද මේකේ න්‍යායපත්‍රය හදාන්නේ? මොන යකාටද මේකේ පාලනයක් තියෙන්නේ? කාටද කියන්න පුළුවන් නේ ඔබ බලනවා විතරක් කරපන් අහන්න එපා ගඳ බලන්න එපා රස බලන්න එපායි කියලා බලාගෙනම ඉන්න කියන බයන. බැලිට පැත්තක දාලා මෙයා රස බලන්න යනවා. ගඳ බලන්න යනවා. එනතන අහන්න එපා. නැත්නම් ඇහිම විතරක් කරපන් කියලා. දෙන්න බලන පුංචි අභ්‍යාසය ඒක තමයි භාවනා කරනවා. කරන්න ගියාට පස්සේ තන කිව්වොත් ඒකට විරුද්ධව තමයි මෙයා වැඩ කරන්නේ. කිසිම වෙලාවක අපි දන්නේ ඊගාව චිත්තක්ෂණයේ හිත බලලා ගේ ඇතුළට පණීද ඇතුළට ගෙට පණීද කියලා ඉලිපත් ඉන්න බලලා වගේ. ඉතින් මේ හිතත් එක්කනේ අපි කන්නේ, මේ විතක් එක්කනේ බොන්නේ, මේ විතකනේ අපි සැප දෙන්නේ, මේ විතනේ මගේ කියාගන්නේ. ඉතින් මේ හිතවත් නැත්තම් මගේ සුභ සිද්ධිය බලන්න. අපි මේ හිත කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව මැරිලා යන වෙලාවේ අවසාන මොහොතේ මොනවද අපි දකින්නේ? මේක කොහාට යොමු කරලා තියෙද කියලා කොහොමද කියන්නේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ දුක්ඛ සත්‍ය වාසයේ ගොඩක් වචන ගොඩක් තියෙනවා දුක්ඛ සත්‍ය විස්තර කරන්න. මේ ක්‍රියා කිරීම චේතනාවත් කිරීම නතර කරලා වෙන ක්‍රියාව දිහා චිත්තක්ෂණයක් දෙකක් විනාඩියක් දෙකක් බලන්න. ඉතින් හුඟ දෙනෙක් කියන එකට වෙලා නැහැ කියලා. මේ යුතුයකන් නිසා, වගකීම් නිසා, සදාචාරාත්මක වගවීම් නිසා කරන්න බෑ කියලා. ওই සදාචාරාත්මක වගකීම් එකක්වත් මරණ මොහොතේදී අපිට උදව්වට එන්නේ නැහැ. ඔක්කොම දාලා යන්න වෙනවා. කවදා හරි අපි දකලා තිබ්බනම් මේ හිතේ හරස්කඩ එතකොට Tamanට මේ කවුරුත් එක්කද කන්නේ බොන්නේ ඉන්නේ නිදන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ අපිට යම් ප්‍රමාණයක අතවාසියක් ලැබෙනවා යම් ප්‍රමාණයක පෙරහුරුවක් ලැබෙනවා මේ හිත කියන එක මොකද්ද කියලා. කය වචන හික්වා ගත්තේ නැති කෙනෙකුට මේ අභ්‍යාසය කරන්න බෑ. සීල ශික්ෂාව නැති කෙනෙකුට සමාධි ශික්ෂා කරන්න බෑ. සීල ශික්ෂාවේ ඉඳලා ඉදිරියට යන්න හදන සමාධි ශික්ෂාව ගැන හිතන කෙනාට අපි කියනවා භාවනා කරන කෙනයි ඒ භාවනා කරන්න ගිය කෙනාට මුලදි තියෙන්නේ නෙල්ලු ගෙඩියක් හපනවා වගේ මහා පැඟි. හැබැයි කකකක යනකොට නම් කිරි රස වෙනවා. බුලත් ටිකක් කන මිනිස්සෙකුට ඉස්සල්ලාම බුලත් කොලේ තියෙන පැංගිරි ගතිය තමයි හම්බ වෙන්නේ. ටිකක් කකා යනකොට ඔය කිරි රහ වෙනවා. තවත් නිදර්ශනයක් කියන්න පුළුවන් ඕගොල්ලෝ පටලවා ගන්නත් ඉඩ තියෙනවා. දැන් අරක්කු බොන මිනිස්සයාට පළවෙනි උගුර දාගන්නකම් හරිම අමාරුයි. හරි ගඳයි, හරි නීරසයි. එක දෙක වැදුනට පස්සේ කුමාරපදමට ආවට පස්සේ බෝතලේ කටේ තියාගෙන බොන්න පුළුවන්. ඒක ගන්න එපා ආදර්ශයට මම මේ නිකන් කියන්නේ. දැන් කියාවේ මේ ආමුදුර ලංකාවේ ඉඳලා ඇවිල්ලා කිව්වා මේ අරක්කු බීලා බලන්න කිව්වයි කියලා. මට පින්පමුණුවයි දන්නේ මේ. ඒව කරලා නම් මං කියන්නේ කොයි දේත් පටන් ගන්නකොට හරීම පැංගිත්. නමුත් ඒක කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා දැන් ඔන්න බුද්ධ මාර්ගයට වැටුණා, ධර්ම මාර්ගයට වැටුණා කියලා ටික ටික ටික ටික කරන යනවා මමත් අවුරුදු 26 දී පටන් ගන්නකොට මට කවදාවත් පාඩි වෙලා ඉන්නවා කිව්වත් තරහයි. සක්මන් කරන්න කවුරුත් කියන්න ආවත් මම කැමති නෑ. මට ඕන තියෙන්නේ සැප ලබන්න. නමුත් දැන් අවුරුදු 30ක් ගියාට පස්සේ යණ යන තැන මම දැකලා කියන්නේ පොඩ්ඩක් වාඩි වෙලයි. වාඩිලා මොනවාවත් නොකර මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාලා බලන්න. නැත්නම් ගමනක් නැති ගමනක් වශයෙන් පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදින ගමන. මේ යන්ත්‍රේ වැඩ කරන හැටි පොඩ්ඩක් බලන්න. ඇට සැකිලි නටවනවා වගේ. මේක බලනකොට තේරෙනවා මේ මමයා නැති වුණාට වැඩේ යන. මොනවද කලින් සැලසුම් කරපු සටහනක් යනවා හරියට කලින් හදපු වීඩියෝ ෆිල්ම් එකක් බලනවා වගේ අපි ඒකට එඩිට් කරන්න බෑ තියෙන චිත්‍රය බලන්න ඉන්න පුළුවන්. ඉතින් මේකට මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මේක මගේ ආත්මය කරගන්න නැතුව මේ බලන බැල්මට ඒක මහමර බැල්මක් තමයි මේ මනුස්ස ශරීරයක් අපි උපයාගත්තේ ගියාත්මින් කරලා. දැන් මේ උපයාගත්ත ආත්ම ශරීරයත් මේ තිරිසනෙක් වගේ කාමෙටයි, ඊර්ෂ්‍යාවටයි, ක්‍රෝධෙටයි, ලෝභෙටයි ගත කෙරුවොත් එයාට සතිය නෑ, ඉලඹ සිටිය නෑ, අප්‍රමාදේ නෑ. ඒක නිසා බුදුජාන සඳහන් කරලා තිනවා පపంచාබි රතෝ මගෝ. එයා හිත නිතරම ප්‍රපංච කර කර ඉන්න මුර්ගෙක් වගේ. ඉතින් අද මේ ධර්ම දේශනාවේ බලාපොරොත්තු වෙන්නේ දුක්ඛාරි සත්‍ය කියන එක ඉතාමත්ම සරලව බොහෝම ආසන්නයට ගිහිල්ලා විස්තර කරන්නේ නැතුව අත්දකින්න හැටි පිළිබඳව භාවනාවට නැඹුරුව දෙන ආදර්ශේ නම් පුළුවන් චිච්චිලා දවසේ හොඳම වෙලාවක පොඩ්ඩක් වාඩි වෙලා අතපය හොදාගෙන පහසු ඉරියවක වාඩි නැත්තම් හැතපේ හැතපෙලෙවල යමක් නොකරන අදිෂ්ඨාන කරා හුස්ම ගන්නවත් යන්නේ ගැනෙන හුස්ම දිහා බලන්න බද්ධ පරියන්ක ගහන්න යන්නෙත් නැහැ තැම්පත් කරලා මේක දිහා බලාන ඉඳ මේ මම විචේතන නොකර හිටියට මේ වැඩේ යන හැටි කිසිම වෙනසක් නැහැ. චේතනා පූර්ව කෙරුවොත් වෙන්නේ අර වතුර කැළඹිලා මූණ පේන්නේ නැතු යනවා වගේ මෙන්න මේක දැකපු දවසේ මනුස්සයාට මේ භාවනා කියන එකට පොඩි ආරම්භයක් ලැබෙනවා. ඊට පස්සේ තේරෙනවා මේ හිතේ ක්‍රියාකාරකම් පිළිබඳ පොත් ලැබීමක්වත් නෑ අපි ගාව. මොනවා වෙන්නේ කියලා දන්නේ නෑ. ඉතින් මරණ මොහොතේදී මොකක් වෙයිද කියන්න බෑ. ඒ නිසා මේක මරණය ටිකක් අල්ලතෝ ගත්තා වගේ වැඩක්. ඒ නිසා හුඟ දෙනෙක් කැමති නෑ ඇත්ත. අසුබයක් විදියට තේරෙන්නේ, ආමංගල්‍යයක් විදියට තේරෙන්නේ. නමුත් Tamange හිත සුව දන්න කෙනා බුදුජානනාංශය සඳහන් කරනවා බුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර කවදාකවත් නොඇසු විනෝරු විදිහට මේ ශරීරයේ වර්තමාන මොහොතේදී මේ පෙළෙන ගතිය මේ තවන ගතිය දුක්ඛ සත්‍ය වශයෙන් ආර්ය සත්‍ය වශයෙන් දකින්න ඕනේ ඒකටයි මේ මනුස්සාත්ම භාවය ලැබුණේ කියලා පෙර නොඇසු නොවිරු ඥානයක් පහළ වෙච්ච වෙලාවේ උන්වහන්සේක දේශනා කරන වෙලාවේදී භූමාට දෙයියන්ගේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා මුළු ලෝකෙම හොල්ලාගෙන ගියයි කියලා. සහලවගෙන ගිහිල්ලා තියෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රයේදී ඉදං දුක්ඛ සත්‍යං කියන ඒ පාඨය කියවලා පුබ්බී අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියනකොට මඟුල් බෙදේ ගන්න. මොකද නැත්තම් කට්ටිය බුදි ඒ වෙලාවේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන්නේ මද්දානේ. දැන් කට්ටියත් ඕගොල්ලන්ට නිින්ද ගිහිලා තියෙනවා. ඒ නිසා ඒ පාඩේ කියලා මම මේ දේශනාව නතර කරන මඟුල් බෙරයක් නම් ගෙනාවේ නෑ මං ගහන්නේ. නමුත් මම ඉල්ලා හිටිනවා දන් දුන්නා ඇති වෙන්න දන් දීලා තියෙනවා මම ඒක ගැන ඔයගොල්ලන්ට අලුතෙන් උනන්දු කරවන්න ඕන කමක් නැහැ. සීලය රැකීම පිළිබඳව මේ ඉන්න රටත් එක බලන්න ඕගොල්ලෝ දාන්න. මෙන්න මේ දෙක කරගන්න හම්බෙච්ච එක කලාතුරකින් හම්බෙන දෙයක්. මේ දෙකම තියෙන කෙනා විශ්ින් කළ යුතු අධි කුසලය තමයි වඩා හොඳ දේ තමයි දවසේ විනාඩි 5ක්වත් දීලා තැම්පත් වෙලා වාඩි වෙලා බලන්න මේ යමක් නොකර ඉන්නකොට කෙරෙන දේ ඉතින් කවුරු හරි කියනවනම් මට විනාඩි 5ක්වත් නැහැ ස්වාමීන් වහන්සේ මේ කරන්න. ඉතින් ඒ මනසට වාල්ලයි කිව්වම ඇති වැරද්ද මොකක්ද? 16යි කිව්වම ඇති වැරද්ද මොකක්ද? කඹරන්නේ කිව්වම ඇති වැරද්ද මොකක්ද? Tamange සුභ සිද්ධිය පිණිස විනාඩි 5ක්වත් වෙන් කරගන්න බැරි නම් කවුරුවක්වත් ඇවිල්ලා දඬුවමක් නෙවෙයි නිසා අදිෂ්ඨානයක් ගන්න. මම මේ නොඇසු නොවිරු දේ කරලා බලන්න ඕනේ කියලා පොඩ්ඩක් හරි එකට යෙදිලා පැංගිරි වුණත් කමක් නැහැ මේක කර කර යන්න පටන් අරගත්තොත් මම දන්නවා මගේ ඉස්සරහා ධර්මදේශනාවලට ලොකු අත්දැකීම් ලැබෙයි. ඔක්කොටම නැති වුණත් කරන කෙනාට ලැබෙයි. අනිත් එක් කරන කෙනාට ධෛර්යයක් ලැබෙවි. ඒ ධෛර්යයත් එක්කම මම බලාපොරොත්තු වෙනවා සරුවචනසේ දේශනා කරපු අනිකුත් ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව ආර්ය සත්‍ය පිළිබඳව ඉදිරියට ධර්ම දේශනා කරන්න ඉතින් මම හිතනවා මම මේ ඉදිරිපත් කරපු දේවල් කාටත් වගේ නැවත තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ සලකා බලලා හොඳින් වඩා හොඳ තීරුම් අරගෙන වඩා හොඳයි නැත්නම් භාවනා රතියේ භාවනා රාමතාවේ ඉදෙන්න මේක ආධාර වෙන්න ඇති කියලා ඉසේ ආධාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා සම්බන්ධ හිටපු අහගෙන හිටපු සියලු දෙනාටම ඒ සත්‍ය අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා